හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි. අද දවසේදීත් මේ ලෝකයේ විවිධ රටවල සිට සම්බන්ධ වෙන සියලුම කල්යාණ මිත්‍රයින් ඊ타මත්ම ගෞරවයෙන් පිළිගන්නවා සවනට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අද සතියේ අඟහරුවාදා දවස 2017 වර්ෂයේ ජූලි මාසයේ 11 වෙනිදා. ඉතින් අද දවසේදී අපිට වාසනාවක් ලැබෙනවා පූජ්‍ය අලව්වේ අනෝමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ නැවත වතාවක් මෙම ධර්ම සාකච්ඡාවට සම්බන්ධ කරගෙන අපිට තථාගත ධර්මයේ ඉගෙන ගැනීමට අද විශේෂ අවස්ථාවක් උදාලා තිනවා. ඉතින් ඒ අවස්ථාව අද අපිට ඇත්තටම ඇති කරලා දුන්නේ අපේ කල්යාණ මිත්‍ර මහාචාර්ය කොගලගේ මහත්මයා. ඉතින් මම ඊටම ගෞරවයෙන් මේ වැඩසටහනට අද දවසේදී ලෝකේ විවිධ රටවලින් සම්බන්ධ වෙන කල්යාණ මිත්‍රයන් වෙනුවෙනුත් ඉදිරියේදී මේ පටිගත කිරීම ශ්‍රවණය කරන YouTube අඩවිය ඔස්සේ සහ සමන සිල්සබේ අඩවිය ඔස්සේ ශ්‍රවණය කරන සියලුම කල්යාණ මිතුරු මිතුරියන් වෙනුවෙන් පූජ්‍ය අලව්‍ය අනුමදස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට දෙපා නමද নমස්කාර කරමින් ආරාධනා කර සිටිනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අද දවසේදීත් මේ තථාගත ධර්මය අපට පහදා දෙන්නා ලෙස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තේරුම් සරණයි.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 සම්බන්ධයෙන් විවිධාකාර විදිහට අපි ප්‍රායෝගික පුරුදු කරනවා. බුදුරණවහන්සේ පෙන්වා දුන්න ආකාරයට නිවීම නැත්තම් විමුක්තිය කරා යන විදිහට විමුක්තිය සාක්ෂාත් වෙන විදිහට ආනාපාන සතිය පුරුදු කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ බුදුරණවහන්සේ දේශනා කිහිපයකම පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාම සාස්තුන් වහන්සේ හැටියට නැත්නම් පුජ්‍යලයක් හැටියට සරණ යන්නේ බුදුරජාණන් වහන්සේව බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වචනේ අපි සරණ යන්නේ. ඉතින් එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළේ උතුම් වචනයට අපි ගරු කරමි. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අපේ ජීවිතේ මඟ පුරුදු කරනවා නම් අපි සියලු දෙනාටම මඟ වරදින් නැතුව විමුක්ති කරා ජීවිතය යොමු කරගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් ආනාපාන සති සූත්‍රය විස්තර කරන විදිහට ආනාපාන සතිය ගැන අරිත සූත්‍රය තුළ ලස්සන විස්තරයක් පැහැදිලි කරනවා සංයුත් නිකායේ මහවද්දේ. ඒකේ පැහැදිලි කරනවා බුදුරන් වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා මහණෙනි නුඹලා ආනාපාන සතිය වඩනවද කියලා. ඒ අවස්ථාවේදී බුදුරන් වහන්සේට අරිත ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා ස්වාමීන් ස්වාමීනි අපි ආනාපාන සතිය වඩනවා. කොයි විදිහෙන්ද වඩන්නේ කියලා අහනවා. ඒ අවස්ථාවේදී අර අරිට ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මම අතීත කාමයන් කෙරෙහි තියෙන ආසාව අතහැරලා අනාගත කාමයන්ට අපේක්ෂාවක් නැතුව වර්තමානයේ තුල තරහ අවිද්‍යාව දුරු කරමින් සිහියෙන් යුක්ත ආස්වාස කරනවා සිහියෙන් යුක්තව ප්‍රස්වාස කරනවා මෙන්න මේ විදිහට තමයි ස්වාමීනි මම ආනාපාන සතිය පුරුදු කරන්නේ කියලා අරිට ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේට පැහැදිලි කරනවා ඒ අවස්ථාවේදී බුදුරණවහන්සේ අරිට ස්වාමීන් වහන්සේට කියනවා අරිට මම ওই විදිහට ආනාපාන සතියක් නැහැ කියලා වදාරන්නේ නැහැ කියනවා. ওই විදිහට ආනාපාන සතිය තියෙනවා. නමුත් මම මෙන්න මේ විදිහ එකක් තමයි විමුක්තිය පිණිස ආනාපාන සතිය වදාරන්නේ කියලා බුදුරජාන් වහන්සේ ආනාපාන සතිය විස්තර කරනවා. එතකොට ආනාපාන සතිය විස්තර කරනකොට දැන් ගොඩාක් වෙලාවට අද විවිධාකාර මතවාද තියෙනවා ආනාපාන සතිය සම්බන්ධයෙන් සමහරව කියනවා ආනාපාන සතිය කියන්නේ හුස්ම රැල්ලක් ගැන නෙවෙයි කියලා සමහරව කියනවා විවිධාකාර විදියට නමුත් මෙතන බුදුරන් වහන්සේ ලස්සනට මේ ආස්වාස ප්‍රස්වාස අවධානය යොමු කරගෙන විමුක්තිය කරා යන විදිහට ආනාපාන සතිය පුරුදු කරන ආකාරය පැහැදිලි කරනවා එතකොට මුලින්ම අරිට ස්වාමීන් වහන්සේ විස්තර කරපු ආනාපාන සතියේදී අරිට ස්වාමීන් වහන්සේ කිව්වේ මොකද්ද මම අතීත කාමයන් අතහැරලා අනාගත කාම අපේක්ෂාවකින්තරව වර්තමානයේ තුල තරහා ගැටීම දුරු කරමින් සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් ප්‍රස්වාස කරනවා එතකොට මෙන්න මේ ක්‍රමයට ආනාපාන සතිය පුරුදු කරනකොට අපට සම්මතයක් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා මොකද බුදුරණවහන්සේ ඒක නැහැ කියලා දාරන්නේ කියනවා ඒකත් ආනාපාන සතියක්ම තමයි හැබැයි මේ ආනාපාන සතිය තුළ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙලා අපට සමතය මුල් කරගෙන සමතයත් එක්ක ඕන විදිහට ඒකේ අවශ්‍ය දේවල් ඇති කරගන්න පුළුවන්. නමුත් විමුක්තිය කරා යන විදිහට බුදුරජාන් වහන්සේ ලස්සනට පැහැදිලි කරනවා ආනාපාන සතිය. මේ පින්වතුන් අහලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ තුලත් ආනාපාන සම්බන්ධ විස්තරයක්. සතිපට්ඨාන සූත්‍රය තුළදී පැහැදිලි කරන්නේ ඉතාම සංක්ෂිප්ත වශයෙන් ඉතාම කෙටි කාරණාවක් ඒ කායනුපස්සන කොටස විතරයි. දැන් මෙතන පැහැදිලි කරනවා කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන අනුපස්සන හතරම ආනාපාන සතිය තුළින් වැඩෙන ආකාරය බුදුරජාණන් වහන්සේ ලස්සනට මේ තුළ පැහැදිලි කරනවා. මේක විස්තර වශයෙන් තියෙනවා මධ්‍යම නිකායේ ආනාපාන සති සූත්‍රය තුළ. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මොකද්ද ළමේ පින්වතුනුත් දන්නවා අර කයරිජු කරගන්න සිහියෙන් යුක්තව සෝතතෝ වාසස සති සතෝ පස සති සිහියෙන් ආස්වාස් කරනවා සිහියෙන් ප්‍රස්වාස කරනවා ඊළඟට පැහැදිලි කරනවා දීගං වාස සන්තෝ දීගං අසස සාමීති පජානාති දීගං වා පස සන්තෝ දීගං පස සාමීති පජානාති දීගං වා දීගං වාර අසසන්තෝ දීගං අසසාමිත පජානාති දීගං වා පසසන්තෝ දීගං පසසාමිත පජානාති පජානාති. රස්සං වාසසන්තෝ රස්සං සාමිති පජානාති. රස්සං වාපසසන්තෝ රස්සං පසසාමිති පජානාති කියලා මුලින්ම කාරණා දෙකක් පැහැදිලි කරනවා මොකද්ද? දීර්ඝ ආස්වාස කරනකොට දීර්ඝ ආස්වාස කරන්නේ මේ මනාකොට දැනගනි. දීර්ඝ ප්‍රස්වාස කරනකොට දීර්ඝ ප්‍රස්වාස කරන්නේ මේ මනාකොට දැනගනි. ඒ වගේම කෙටියෙන් ආස්වාස කරනකොට කෙටියෙන් ආස්වාස කරන්නේ මනාකොට දැනගනි. කෙටියෙන් ප්‍රස්වාස කරනකොට කෙටියෙන් ප්‍රස්වාස කරන්නේ මනාවට දැනගනී කියලා කාරණා එතන දෙකක් පැහැදිලි කරනවා කායන ප්‍රශ්න කොටස තුල. ඊට පස්සේ මේ මූලික වේ කාරණාව කියලා ඊට පස්සේ කියන කතාව පුංචි වෙනසක් තියෙනවා. එතනදී පැහැදිලි කරනවා කායන ප්‍රශ්නාව විතර කොටස් දෙක තුල සබ්බකාය පටිසංවේදී අස සිස්සාමිති සික්කති. සබ්බකාය පටිසංවේදී පස සිස්සාමිති සික්කති. දැන් මුලින් පැහැදිලි කරේ මොකද්ද? දීර්ඝ ආස්වාස කරනකොට, කෙටියෙන් ආස්වාස කරනකොට, ප්‍රස්වාස කරනකොට මනස දැනගනිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා කියලා. මෙතන පැහැදිලි කරනවා සියලු කය දැනගනිමින් හික්මීමක් තියෙනවා ආස්වාස කරන්නේ මේ. ආස්වාස කරන්නේ මේ කියලා හික්මීමක් තියෙනවා. දැන් ආස්වාස කරන්නේ මේ කියන එක මෙතන බහුවචනේ මේ අනාගත කාලෙත් තියෙනවා. අස්සසිස්සාමීති කියන අනාගත කාලේ. පස්සසිස්සාමීති කියන අනාගත කාලේ. එතකොට සබ්බකායමේ පටිසංවේදී අසසිස්සාමිති සික්කති. හික්මනවා සියලු කය දැනගැනීමෙන් ආස්වාස් කරන්නේ කියලා. ඒ වගේම සියලු කය දැනගැනීමෙන් ප්‍රස්වාස කරන්නේ කියලා හික්මනවා. ඊළඟ කාරණාව පසම්බයං කාය සංකාරං අසසිස්සාමිති සික්කති. පසම්බයං කාය සංකාරං අසසිස්සාමිති සික්කති. මේ කාය සංසිදෙමින් ආස්වාස් කරන්නේ මේ හික්මේ කාය සංසිදෙමින් ප්‍රස්වාස කරන්නේ මේ හික්මේ කියලා මෙන්න මේ විදිහට කායන පස්සනා කොටස පැහැදිලි කරනවා. එතකොට මූලිකවම හුස්ම රැල්ල දීර්ඝව සිටිව කියන කාරණා මනාවට දැනගනිමු. මනාවට දැනගනිමින් වාසය කරනවා. ඊළඟට තියෙන්නේ සියලු කය දැනගනිමින් ආස්වාස් කරන්නේ මේ හික්මෙනවා. සියලු කය දැනගනිමින් ප්‍රස්වාස කරන්නේ මේ හික්මෙනවා. කය සංසිඳුවමින් ආස්වාස කරන්නේ මේ හික්මෙනවා. කය සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නේ මේ හික්මෙනවා. ඔන්න ඒ කාරණාවට බුදුරණවහන්සේ ඊළඟට පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට මොකද යස්මින් සමයේ වික්‍රේ වික්කු දීගං වා අසසන්තෝ දීගං අසසාමිති පජානාති දීගං වා පසසන්තෝ දීගං පසසාමිති පජානාති රසං අසසන්තෝ රසං අසසාමිති පජානාති රසං අපසසන්තෝ රසං පසසාමිති පජානාති සබ්බකාය පටිසංවිදි අසතිස්සාමිති සික්කති සබ්බකාය පටිසංවිදි පසතිස්සාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං අසතිස්සාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං පසතිස්සාමිති සික්කති කායේ කායાનුපස්සේ වික්කවේ තස්මින් සමේ වික්කුවේරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දොමනස්ස කායේසු අඤ්‍යතරං වික්කවේවං වදාමැදිදං අස්සස්පස්සාසං තස්මාති වික්කවේ කායේ කායानුපස්සේ තස්මින් සමේ වික්කුවේරති එතකොට මේ විදිහට මේ කාරණා හතර තුල වාසය කරනකොට ඒ වික්ෂු වාසය කරේ කොහිද මොකේද කායන පස්සනාව තුළ එතකොට කායන පස්සනාව තුළ වාසය කරනවා කියලා කියන අවස්ථාවේ කායන පස්සනාව කියලා විස්තර කරනකොට අපි ගොඩක් වෙලාවට අර හුස්ම රැල්ල ගැන කාරණාව විතරයි අපි දන්නේ. ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ. නමුත් කායන පස්සනාව කියනකොට එතන තියෙනවා තව කරුණු කිහිපයක්. ඒ තමයි අජ්ජත් කායේ කායන පස්සී විහෙරති, බහිද්ධාවා කායේ කායන පස්සී විහෙරති, අජ්ජත් බහිද්ධාවා කායේ කායන පස්සී විහෙරති, සමුදය ධම්මානුපස්සීවා කායන විහෙරති වය ධම්මානුපස්සීව කයස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීව කයස්මින් විහෙරති ආත්තිකායෝතිව 50 පච්චපට්ඨිතා හෝති යාවදීව ඥානමත්තාය ප්‍රතිසති මත්තාය අනිස්සෝච විහෙරති නජකිච්ච ලෝකේ උපාදිය ඒවම්පි කෝ බික්ඛවේ බිකු කායේ කායන පස්සී විහෙරති මෙන්න මේ කොටස් ඇතුළත් මොකද හතිපට්ඨාන සූත්‍රයේ හැම අනුපස්සනාවකම ওই කාරණාව ඇතුළත් කරනවා හැම අනුපස්සනාවකම ওই කාරණා ඇතුළත් කරන්නේ ඇයි මේක තමයි හතිපට්ඨානේ තුළ තියෙන ප්‍රධානම කාරණාව. මේක විස්තර කරනවා තවත් සතිපට්ඨාන විභංග සූත්‍රයේ සංයුත්ත නිකායවලම සතිපට්ඨාන විභංගය පැහැදිලි කරන සතිපට්ඨාන කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද කියලා. සතිපට්ඨාන කියන කාරණාව විස්තර කරනකොට මේ සිහිය පිහිටවනවා කියන කාරණාව පැහැදිලි කරනවා. සතිපට්ඨ භාවනාව කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරන තැන පැහැදිලි කරන්නේ මොකද්ද? සමුදය ධම්මාන පස්සීවා, වය ධම්මාන පස්සීවා, සමුදය ධම්මාන පස්සීවා කියන කාරණාවයි පැහැදිලි කරන්නේ. එතකොට මම මේ සූත්‍රය විස්තර කරලා ඉවර වෙලා මේකේ තියෙන අර්ථය විස්තර කරලා පෙන්නන්නම්. මේම කියලා ඊළඟට දැන් ওই කායන පස්සනා කොටස තමයි මේ විස්තර කරේ. ඒ කායන පස්සනා කොටස තුල මෙන්න මෙහෙම විස්තර කරනවා. කායන පස්සනා කොටස තුල බොජ්ජං ගඩින බව පැහැදිලි කරනවා. යස්මින් සමේ භික්ඛවේ භික්ඛු කායේ කායන පස්සේ විහෙරති ආතාපි සම්පජාන අතිමා විනීය ලෝකේ අවිජ්ජහ දෝමනස්සං උපට්ඨිතස්ස තස්මින් සමයේ සති හෝති අසම්මුට්ඨා යස්මින් සමයේ බික්කු බික්කුනෝ උපට්ඨිතව සති හෝති සම්මුට්ඨා සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්කුනෝ ආරද්ධෝ හෝති සති සම්බොජ්ජංගං තස්මින් සමයේ බික්කු භාවේති සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්කු භාවනා පරිපූර්ණං ගච්ඡති එතකොට මේ කායනපස්සන කොටස තුළ සිහිය එල්බගෙන සිටීම කුමක්ද සති සම්බොජ්ජංගයේ අවබෝධයට හේතු වන අංගයක් තමයි සිහිය. මෙන්න මේ සිහිය කියන අංගය තමයි ඒ අවස්ථාව තුළ වැඩුණේ. සෝ තතෝ සතෝ විහරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචේති පරිවිමං සංආපජ්ජති. යස්මින් සමේ භික්කවේ භික්කෝ සතෝ සතෝ විහරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචේති පවිචේති අරිමන්සං ආපජ්ජති ධම්මෝචි සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්කුණෝ ආරද්ධෝ හෝති. එතකොට ඒ ආස්වාස් ප්‍රස්වාසත් එක්ක ආනාපාන සතිය තුල කායන පස්සනා කොටසේ වාසය කරනකොට ඒ වාසය කරන තැන ධම්මෝචි සම්බොජ්ජංගේ. එතන පැහැදිලි කරනවා මොකද්ද? නෝනින් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව එතන ධර්මයන් පවිච්චි නැති පවිච්චේති පරිමන්සං ආපජ්ජති. එතන ධර්මයන් ස්වභාවයේ නෝනින් යොසනවා කියනවා. මෙන්න මේක ධම්මචේ සම්බොජ්ජංගය. ඒ විදිහෙන් විස්තර කරනවා එතන හටගන්න වීරිය විරිය සම්බොජ්ජංගය. එතන තියෙන පීතිය පිති සම්බොජ්ජංගය. ඒ වගේම පස්සද්ධිය සමා මේ පස්සද්ධි සම්බොජ්ජංගය. ඒ වගේම සමාධි සමාධි සම්බොජ්ජංගය. උපේක්ඛා උපේක්ඛා සම්බොජ්ජංගය කියලා මේ විදිහට කායන පස්සනා කොටස තුල මේ බුද්ධංග හතරම හතම විස්තර කරනවා. ඊළඟට වේදනා පස්සනා කොටස පටන් ගන්නවා. ඒ තමයි පීටි පටිසංවේදී අසදිස්සාමෙන් සික්කති. පීටි පටිසංවේදී පසදිස්සාමෙන් සික්කති. ප්‍රීතිය දැනගනිමි. හැබැයි මනාවට දැනගනිමින් ආස්වාස කරන්නේ මේ හික්මේ. ප්‍රීතිය මනාවට දැනගනිමින් ප්‍රස්වාස කරන්නේ මේ හික්මේ. ඊට පස්සේ සැපේ මනාවට දැනගනිමින් ආස්වාස කරන්නේ මේ හික්මේ. සැපේ මනාවට දැනගනිමින් ප්‍රස්වාස කරන්නේ මේ හික්මේ. චිත්ත සංකාර පටිසංවේදී අසදිස්සාමෙන් සික්කති. චිත්ත සංස්කාර මනාකර දැනගැනීමෙන් ආස්වාස කරන්නේ හික්මේ. ඒ වගේම චිත්ත සංස්කාර මනාකර දැනගැනීමෙන් ප්‍රස්වාස කරන්නේ හික්මේ. ඒ වගේම චිත්ත සංකාර පස්සම්බරිත සංකාර. චිත්ත සංකාර සංසිඳ වෙමින් ආස්වාස කරන්නේ මේ හික්මේ ප්‍රස්වාස කරන්නේ මේ හික්මේ. එතකොට එතනත් කාරණා හතරක් කියනවා වේදනාන් පස්සනා කොටස තුල. ප්‍රීතිය, සැපය, ඒ වගේම චිත්ත පරිසංවේදී ඊළඟ පස්සම්බරිත සංකාරා ප්‍රීතිය සැපය චිත සංකාර පටිසංවේදී පස්සම්බ චිත සංකාර මෙන්න මේ කාරණා හතර වේදනන පස්සනා කොටස ඒක පැහැදිලි කරනවා මොකද්ද මේ සුඛ පටිසංවේදී ඊළඟට ප්‍රීති පටිසංවේදී චිත සංකාර පටිසංවේදී පස්සම්බ චිත සංකාරම් කියන කාරණාව වේදනාසු වේදනන් පස්සේ විහෙරති මේක වේදනාවේ වේදනාව අනුව දකිමින් වාසය කියතියි මේ තව කාරණාවක් මතක තියාගන්නට ඕන දැන් ගොඩක් වෙලාවට අපි කායන පස්සනා වේදන පස්සනා චිත්තාන පස්සනා ධම්මාන පස්සනා කියලා කතා කරනකොට එතන ඇත්තටම කියන්නේ අපි ගොඩක් වෙලාවට බලන කාරණාව තමයි කය විතරයි බලන්නේ නැත්තම් වේදනාව නැත්තම් සිත නැත්තම් ධර්මය නමුත් බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ කය බලනවා කියලා නෙමෙයි කායේ කායානුපස්සී විහෙරති කයෙහි කය අනුව දකිනවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාවන්නේ වේදනාවනෝ දකිනවා. සිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිතෙහි සිත අනුව දකිනවා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ධර්මයන්ගේ ධර්මයන් අනුව දකිනවා. මෙන්න මෙහිමයි පැහැදිලි කරන්නේ. එතකොට එහෙනම් කය වේදනාව හිත ධර්මයන් බලනවා නෙමෙයි පැහැදිලි කරන්නේ කයේ කය අනුව බලනවා. වේදනාවන්නේ වේදනාව අනුව බලනවා. සිත සිත අනුව බලනවා. ධර්මයන්ගේ ධර්මයන් අනුව බලනවා. මෙන්න මේක තමයි හතිපට්ඨානය විස්තර කරන්නේ. එතකොට වේදනානුපස්සනාව තුළ මෙන්න මේ කාරණා ටික කියලා ඒ විදිහටම විස්තර කරනවා. මොකක්ද අර කායනුපස්සනාව විස්තර කළා වගේම සති සම්බොජ්ජංගය, ධම්මචි සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සති සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංග කියන බොජ්ජංග හතම විස්තර කරනවා. ඊට පස්සේ විස්තර කරනවා චිත්තානුපස්සන කොටස. චිත්ත කොට සංවේදී අසහි සමිසිකටි. හිත දැනගනිමි මනාවකන හිත දැනගනිමින් ආස්වාද කරන්නෙමි ඉක්මේ. ප්‍රස්වාද කරන්නෙමි ඉක්මේ. ඒ වගේම හිත ප්‍රමුදිත කරමින් ආස්වාද කරන්නෙමි ඉක්මේ. හිත ප්‍රමුදිත කරමින් ප්‍රස්වාද කරන්නෙමි ඉක්මේ. ඊට පස්සේ සිත සමාධිමත් කරමින් ආස්වාද කරන්නේ මේ හික්මේ සිත සමාධිමත් කරමින් පස්වාස කරන්නේ මේ හික්මේ ඊළඟට විමෝචයන් චිත්තං සිතෙන් නිදහස් වෙමින් ආස්වාස කරන්නේ මේ හික්මේ සිතෙන් නිදහස් වෙමින් පස්වාස කරන්නේ මේ හික්මේ මෙන්න මේ ටික තමයි චිත්තානපස්සනා කොටස් 4 චිත්තපටි සංවේදී ඊළඟට අභිප්‍රමෝදයන් චිත්තං ඊළඟට සමාධමන් චිත්තං ඊළඟට විමෝචයන් චිත්තං ඔය හතර තමයි චිත්තානපස්සනා කොටස මේ චිත්තානපස්සනා කොටස තුලත් අර විදියටම පැහැදිලි කරනවා බොජ්ජංග හතම වැඩි නැති සති ධම්මෝචිය විරිය පීති පස්සදි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග හතම වැඩින ආකාරය ඒ අවස්ථාව තුලත් පැහැදිලි කරනවා. ඊළඟට ධම්මානුපස්සනා කොටස. දැන් අපි ගොඩක් වෙලාවට ආනාපාන සතිය ගැන කතා කරනකොට අපි හිතනවා ආනාපාන සතිය තුල විදර්ශනාව තියෙන ධම්මානුපස්සනා කොටස තුල කියලා. නමුත් පින්වත්නි හොඳට බලන්න කල්පනා කරලා මේ බොජ්ජංග හත විස්තර කරනකොට කායනපස්සනා කොටසේදී පටන් ගන්නේ බොජ්ජංග හතේ මුල ඉඳලම සති ධම්මවිචේ විරිය ප්‍රීති පස්සට සමාධි උපේක්ඛා කියන ඔක්කොම පටන් ගන්නවා. එහෙනම් ධම්මවිචේ කියනකොට ඒ කායන පස්සනා කොටස තුල ඒ ධර්මයන් නුවණින් යුක්තව විමසනකොට ධම්මං පවිචිනති පරිචේති පරිවිමසං ආපජ්ජති. අන්න එතකොට තමයි ධම්මවිචේ වැඩෙන්නේ. එතකොට එහෙනම් කායන පස්සනා කොටස තුලත් ඒ කාරණා වැඩෙනවා. ඊළඟට තමයි චිත්තාන පස්සනා කොටස තුල තමයි පැහැදිලි කරේ සමාධාන චිත්තං කියලා. නමුත් කායන පස්සනා කොටස තුලදී බොජ්ජංග විස්තර කරනකොට සමාධි සම්බොජ්ජංගය විස්තර කරනවා. එහෙනම් අපට මේ දහම් පරයය තුල ගොඩාක් කාරණා තියෙනවා විමසලා නෝනින් යුක්තව තේරුම් ගන්න ඕන. ඊළඟට ධම්මානුපස්සනා කොටස පැහැදිලි කරනවා අනිත්‍යානුපස්සී. පසසිස්සාමේ සික්කති පසසිස්සාමේ සික්කති. අනිත්‍ය නෝදකිනේ ආස්වාස කරනමේ හික්මේ ප්‍රස්වාස කරන්නේ හික්මේ. ඒ වගේම විරාගානුපස්සී නොවැළෙමි. නිරෝධානුපස්සී නිරුද්ධ කරමි. පටිච්චසමුප්පාදාන පස්සේ දැන් දුරින්ම දුර කෙරෙමින් නැත්නම් නිවන අපේක්ෂාවෙන් යුක්තව ආස්වාද කරන්නේ මේ ප්‍රස්වාස කරන්නේ මේ ඉක්මේ මේ තුලත් පැහැදිලි කරනවා මොකද්ද මේ ධම්මානුපස්සනා කොටස තුලත් මේ බොජ්ජංග හතම වැඩින ආකාරය මෙතනත් සති සම්බොජ්ජංගේ ධම්මචේ සම්බොජ්ජංගේ විරිය පීති පස්සති සමාධි උපේක්ඛා කියන මේ සම්බොජ්ජංග හතම වැඩෙන ආකාරය බුදුරණන් වහන්සේ ලස්සට පැහැදිලි කරනවා මෙන්න මෙහෙම බොජ්ජංග භාවිතා වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ බොජ්ජංගත් දැන් අනිත්‍යාන පස්සේ විරාගාන පස්සේ නිරෝධාන පස්සේ පටිනිස්සග්ගාන පස්සේ වශයෙන් කායන පස්ස ධම්මානුපස්සනාව තුළ වාසය කරනකොට ඒ වාසය කරන දේ තුළ බොජ්ජංග වැඩෙනකොට ඒ බොජ්ජංග නැවත වතාවක් භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් ආයුත්තරයක් තියෙනවා. දැන් මේ පින්වතුන් අහලා තියෙනවා ඇති මොකේද සබ්බාස සූත්‍රයේ භාවනාවෙන් ප්‍රහාණය කරන ආස්ත විස්තර කරනකොට බොද්ධංග විස්තර කරන ආකාරය. අන්න ඒ විස්තර කරනවා මොකද්ද? ඉද වික්‍රේ වික්ක සති සම්බොද්ධංගම් භාවේති විවේකන විසිතං විරාගන විසිතං නිරෝධන විසිතං වස්සද්ද පරිණාම. ධම්මති සම්බොද්ධංගම් භාවේති විවේකන විසිතං විරාගන විසිතං නිරෝධන විසිතං වස්සද්ද පරිණාම. ඔන්න එතන වෙන වෙනම හබව මේ බොද්ධංග ටික විවේකයේ විරාගයේ නිරෝධයේ නිවන වැසුරු කරමින් මෙන්න මේ සති සම්බොජ්ජංගේ ධම්මවිචය විරිය පීති පස්සති සමාධි උපේක්ඛා කියන බොජ්ජංග හත භාවිත වෙනකොට මොකද වෙන්නේ විද්‍යාව විමුක්ති සාක්ෂාත් වෙනවා කියලා බුදුරන් වහන්සේ මේ දේශනාව තුළ පැහැදිලි කරනවා මෙන්න මෙහෙමයි මම අරිත් ආනාපාන සතිය විද්‍යාව විමුක්ති සාක්ෂාත් වෙනකන් වදාරන්නේ කියලා බුදුරන් වහන්සේ කිස්මතු කරනවා එතකොට මේ දේශනාව තුළ ලස්සන කාරණා ගොඩාක් අපට තේරුම් ගන්න තියෙනවා. මොකද කොහොමද කායනුපස්සනා කොටස තුල බොජංග වැඩෙන්නේ? කොහොමද වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාවේ ධම්මානුපස්සනාවේ මේ බොජංග වෙන වෙනම වැඩෙන්නේ කොහොමද කියන කාරණාව අපට තේරුම් ගන්න වෙනවා. මේක අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් අපි මේ සතිපට්ඨානය තුල සතිපට්ඨානයේ අර ප්‍රධාන කාරණාවන අවසානයේ විස්තර කරන කාරණා මුදල තේරුම් ගත්තොත්. ඒ වගේම කායන පස්සනාව කියලා විස්තර කරන තැනදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ කය බලන්න නෙමෙයි. වේදනා පස්සනාවට විස්තර කරන්නේ වේදනාව බලන්න නෙමෙයි. සිත් පිටාන පස්සනාව සිත බලන්න කියලා නෙමෙයි. ධම්මාන පස්සනාවේ ධර්මයන් බලන්න කියලා නෙමෙයි විස්තර කරන්නේ. කායේ කායානුපස්සී විහෙරති. කයේ කය අනුව බලන්න කියලා. වේදනාවන්නේ වේදනාව අනුව බලන්න කියලා. හිතේ හිත අනුව බලන්න. ධර්මයන්ගේ ධර්මයන් අනුව බලන්න. එහෙනම් මෙන්න මේ කියන කාරණා අපි කොහොමද තේරුම් ගන්නෙ? මේක තේරුම් ගන්නට නම් අර අතිපට්ඨානය තුල අවසානට විස්තර කරන ටික තේරුම් ගන්න වෙනවා. ඒ ඒ විස්තරය තුළ තමයි ඒ අනුව බලන ආකාරය පැහැදිලි වෙන්නේ. අතිපට්ඨාන සූත්‍රය මුදින් අධ්‍යයනය කරපු කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් අතිපට්ඨානය බුදුරණවහන්සේ විස්තර කරන්න පටන් ගන්නෙ මොකද්ද? ඒකාරයන් වික්‍රේ මග්ගෝ සත්තානං විසුද්ධියා මේ සත්‍යගේ සිද්ධිය පිණිස පවතින එක මාර්ග අතිපට්ඨානයයි කියලා විස්තර කරනවා කෙටියෙන් ඉස්සල්ලාම මොකද්ද කායේ කායන පස්සේ විහෙරති අවිද්‍යාව දෝමනස් අවිද්‍යාව දෝමනස් මේ දුරු කරමින් කයේ කයano බලමින් වාසය කරනවා කියලා මෙන්න මේ විදිහට හතර වෙනන විතර කරලා කොහොමද කයේ කයano බලන්නේ කියන එක තමයි ඊළඟට විතර ගන්න පටන් ගන්න. එතකොට විතර කරනවා ආනාපාන සතිය විතර කරලා ඒකේ තුල විතර කරනවා කොහොමද ඉති අජ්ජත්තං වා මෙන්න මෙසේ මේ විදිහට ආධ්‍යාත්මයේ කයේ කය අනුදකින් වාසය කරනවා. බාහිර කයේ කය අනුදකින් වාසය කරනවා. ආධ්‍යාත්මික බාහිර කයේ කය අනුදකින් වාසය කරනවා. මේක විභංග වශයෙන් දේශනාවක් තියෙන සතිපට්ඨාන සංයුත්තය තුළ සංයුත්ත නිකායේ ඉති අජ්ජත්තං සමුදය ධම්මාන පස්සීව කාය කායසින් විහෙරති. ඉති අජ්ජත්තං වය ධම්මාන පස්සීව කාය කායසින් විහෙරති. ඉති අජ්ජත්තං සමුදය වය ධම්මාන පස්සීව කාය කායසින් විහෙරති. එතන විතර කරනවා ආධ්‍යාත්මික කයේ සමුදය දකිනින් මෙන්න මේ ආකාරයට වාසය කරනවා. කයෙහි කයano දකින්න. ඒ වගේම ආධ්‍යාත්මික කයෙහි කයano දකිනින් වය වෙන ආකාරය දකින්න වාසය කරනවා. එතකොට මේ සමුදය වය කියන කාරණාව අපි මුලින් තේරුම් ගන්න වෙනවා. ඒක තේරුම් ගන්නට ඊළඟ කාරණාවක් හේතු වෙනවා. ඊළඟ කාරණාව පැහැදිලි කරනවා මොකද්ද? අත්ති කායෝ ජීවා 50 සති සති හොති පච්චපටිදාය ඥානමත්තාය. හයක් ඇතයි කියලා ගන්නවා කුමක් පිණිසද? මතමැත්තේ නුවණ සිහිය වීරිය දිනු කර ගැනීම පිණිස. එහෙම අරගත අරගෙන වාසය කරනකොට මොකද වෙන්නේ? අනනත කිංචි ලෝකේ උපාදීයදී. ලෝකේ කිසිවක් උපාදාන කරගන්නේ නැහැ. එහෙනම් කයක් ඇතයි කියලා ගන්නවා කියන හැඟීම මුලින් තියෙන්න ඕනේ. කයක් ඇතැයි වේදනාවක් ඇතැයි සිතක් ඇතැයි ධර්මයන් ඇතැයි කියලා ගන්නවා. කයක් ඇතැයි කියලා අරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? ඇතැයි කියලා ගත්ත කයෙහි කයානු දකින්නේ කොහොමද? සමුදය දකින්නේ. අන්න සමුදය දකිනකොට මුලින්ම ඉස්සර ගන්න සමුදය. සමුදය දකින්නේ කයෙහි සමුදය නෙමෙයි. සමුදය ධම්මානුපස්සීව කායත් නිවිහෙති. කය කෙරෙහි හටගන්න ධර්මයන් දකින්නේ. කය කියලා ගත්තොත් අපි ගත්ත කය බෙදලා බැලීමක් කරන්නේ. වේදනාව කියලා ගත්තොත් ගත්ත වේදනාව බෙදලා බැලීමක් කරන්නේ. සිත කියලා ගත්තොත් ගත්ත සිත බෙදලා බැලීමක් කරන්නේ. ධර්මයන් කියලා ගත්තොත් ගත්ත ධර්මයන් බෙදලා බැලීමක් කරන්නේ. මේක සත්‍ය විභක්තියෙන් තියෙන්නේ කය කෙරෙහි නැත්නම් කයෙහි කියලා. නැත්නම් වේදනාවන් කෙරෙහි නැත්නම් වේදනාවන්හි. නැත්නම් සිතෙහි සිත සිත කෙරෙහි. නැත්නම් ධර්මයන්ගේ ධර්මයන් කෙරෙහි කියලා තියෙන්නේ. එහෙනම් අපි කයත් ඇතයි කියලා ගත්තනේ ඇතැයි කියලා ගත්ත කය අන්න ඒක අනුව බලන්නේ ඇතැයි කියලා ගත්ත කය හටගත්තේ කොහොමද? ඔන්න ආස්වාද ප්‍රස්වාස ප්‍රකට වුණා. දීර්ඝව කෙටිව කියන ආස්වාද ප්‍රස්වාසයේ මනාව ප්‍රකට වෙනකොට ඒ ප්‍රකට වෙන කය කියන කාරණාව ඒ කයෙහි කයානුව දකින්නේ මෙන්න මෙතන මේ ඇතැයි කියලා ගත්ත කය කොහොමද හටගත්තේ? අන්න කයානුව බලමින් වාසය කරනවා. එහෙනම් මේක හටගත් ආකාරය බලන්නට නම් පටිච්චසමුප්පාද ධර්මය ගැන නුවණ තියෙන්නට ඕනේ. ඒකයි එතන හතිපට්ඨානයේ නිවැරදිව පුරුදු කරන්න. හතිපට්ඨානය පුරුදු කරනකොට අනිවාර්යෙන් අවුරුදු 7ක් ඇතුළත උපරි අනාගන්ව රහත් වෙනවා. එහෙනම් ඒ විදිහට නිවැරදි හතිපට්ඨානය පුරුදු කරනවා කියලා කියන්නේ පටිච්චසමුප්පාද න්‍යායත් එක්ක තමයි යහු දකින්නේ මොකද්ද? මේ අයත් ඇතැයි කියලා ගත්ත කාරණාව හටගන්නේ කොහොමද? අන්න පටිසමුපාදයෙන් තමයි හොයන්න තියෙන්නේ. සමුදය හොයන්න තියෙන්නේ. මම ගිහිසරයක් විස්තර කරා දුක්ඛ දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියනකොට දුක්ඛ කියලා ගන්න තියෙන්නේ අපට ප්‍රකට වෙච්ච මේ ලෝකයේ සකස් වෙච්ච දුක. දැන් අපිට දුක කියලා මුලින්ම ප්‍රකට වෙන්නේ අපිට එපා වෙච්ච දේ. දැන් දුක්ඛ දුක. දුක්ඛ දුක හොයච්ච කෙනා මේක හැදෙන ආකාරය හොයනවා. එතකොට තමයි සංස්කරණය අහුවෙන්නේ. සංස්කරණය අහුවෙනවා කියන්නේම සංස්කරණය වෙන ආකාරයක් එක්ක අහුවෙන්නේ. සංස්කාර දුක්ඛය අහුවෙච්ච තැන සංස්කරණය සකස් වීමත් අහුවෙනවා. එතකොට එහෙනම් අන්න හට ගැනීමත් අහුවෙනවා. හටගන්න පදනම උනේ මොකද්ද? අවිද්‍යාව පදනම. අවිද්‍යාව පදනම කියන්නේ දුක්ඛ අඥානං සමුදය අඥානං නිරෝධ අඥානං මග්ග අඥානං හේතුඵල ධහම ගැන තියෙන අනුවණකම චතුරාර්ය සත්‍ය ධර්ම ගැන තියෙන අනුවණකම එතකොට දැන් මේ විදිහට සමුදය නම් අහුවුනේ මොකද හටගන්නේ අන්න අනුවණකම වෙනුවට මේ ගැන නුවණ හට ගන්නවා නුවණ හට ගන්නකොට අඥානකමින් නම් මේ සංස්කරණය වුණේ අන්න ප්‍රඥාවෙන් දකිනවා මොකද්ද මේ විදිහට දකිනකොට මේ දුක සකස් නොවන බවන්න නිරෝධය කියන ආර්ය සත්‍ය සත්‍ය වශයෙන් අත්දකිනවා. මේ වැඩ පිළිවෙල මඟ බව සත්‍ය වශයෙන් අත්දකිනවා. මෙන්න මේ විදිහට මොන භාවනාව කරත් මොන දේ කරත් එහෙනම් චතුරාර්ය ධර්මය අත්දකිනවා. පරිසම්පෝණය අත්දකිනවා. පංචවාස්කන්ධය අත්දකිනවා. Taman ඒක තේරුම් නොගත්තට නමුත් නියමාකාරයෙන් හේතුඵල ධම නැත්නම් නියමාකාරයෙන් බුදුරණවහන්සේ ඉස්මතු කරපු මේ හේතුඵල න්‍යාය ඔහු අත්දකිනවා මේ ඕනම අනුපස්සනාවක් එක්ක ඒක තමයි සතිපට්ඨානය තුළ ප්‍රධාන භාවනාව හැටියට සතිපට්ඨාන භාවනාව හැටියට විස්තර කරන්න මේ සමුදේවය සමුදේ ධම්මාන පස්සේ ධම්මාන පස්සේ කියන කාරණාවත් එක්ක ඊළඟ තව විශේෂ කාරණාවක් මම ඉස්මතු කරා මොකද්ද මෙතන විස්තර කරන අස්සසිස්සාම සික්කති කියලා අනාගත කාලේ දැන් දීර්ඝ ආස්වාසය දීර්ඝ ප්‍රස්වාසය කෙටි ආස්වාසය කෙටි ප්‍රස්වාසය කියන කාරණාව කයක් ඇතයි කියලා ගත්ත කාරණාවත් එක්ක අහු වෙන්නේ. ඇතයි කියලා ගත්ත කය අහු වුණාට පස්සේ ඇතයි කියලා ගත්ත කයෙහි සමුදේ හොයනකොට, හටගන්න ආකාරය හොයනකොට මොකද්ද හොට තේරෙන්නේ? අන්න හොඳට ප්‍රකට වෙනවා මොකද්ද? මේ කාය සංකාරය කියන එක සබ්බකාය පටිසංවේදී අසලිස්සාමිසිකදී කයක් ඇතයි කියලා ගත්ත ස්වභාවයේ මනාව තේරෙනවා මෙන්න මේ මේ නිසයි ගත්තේ. මේ විදිහට සත්‍ය නොදැකීම පදනමත් එකයි ගත්තේ. අන්න ඊළඟට පස්සම් බයං කාය සංඛාරා. අන්න කය සංසිඳෙනවා. සංසිඳනකොට ඔහුට එනම් ඇතයි කියලා ගත්ත කය හා එකතු වෙන්නේ නැහැ. වැඩෙන්නේ මොකද්ද? සති සම්බොජ්ජංගේ, ධම්මති සම්බොජ්ජංගේ, විරිය, පීති, පස්සත් සමාධි උපේක්ඛා කියන බොජ්ජංගේ වැඩෙනවා. එතකොට කායන පස්සන කොටස තුල අර ඇතයි කියලා ගත්ත කය නැති වෙනව නෙමෙයි. ඇතයි කියලා ගත්ත කය සකස් වෙන්නේ නැහැ. දැන් ප්‍රකට මොකද්ද? ප්‍රීතිය ප්‍රකට. අන්න වේදන වසනාව විතර කරනවා. ප්‍රීතිය ප්‍රකට. කය ප්‍රකට වෙන්නේ නැහැ. කායන පස්සනාව පස්සම්බයන් කාය සංකාරං උනේ අර ඇතයි කියලා ගත්ත කය සත්‍ය දකිනකොට සත්‍ය දැකීමත් එක්ක ඒ කය හා එකතු නොවන ස්වභාවයක් නොවන වැඩිමත් එක්ක ඇති වුණා. හැබැයි ප්‍රීතිය සැපේ එකතු වෙනවා. අන්න ප්‍රීති පටිසංවේදී, සුඛ පටිසංවේදී, චිත්ත සංකාර පටිසංවේදී, චිත්ත සංකාර පටිසංවේදී කියන්නේ වේදනාවේ මූලික කාරණාව චිත්ත සංකාරය. වේදනා සංඥා කියන එකත් එක්ක වේදනාවේ මූලිකමද වේදනාවේ අවසානට සියුම වේදනාවක් ඇතයි කියලා ගන්න වෙන්නේ ප්‍රධානම කාරණාව. මූලික කාරණාව වේදනාවේ චිත්ත සංකාරය. එතන වේදනාවක් තියෙනවා. අන්න වේදනාව මේ වේදනාව වේදනාව ප්‍රකටන අවසාන කාරණාවත් ඔහුට අහු වෙනවා. චිත්ත සංකාරයත් එක්ක. එතකොට අර ඇතයි කියලා ගත්ත වේදනාවේ සත්‍ය දකිනකොට වේදනාවක් නැතයි කියනවා නෙමෙයි. ඇතයි කියලා ගත්තේ සත්‍යම දැකීමත් එක්ක. අන්න ඒවා සංසිඳ වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර වේදනාව කියන කාරණාව ප්‍රකට වෙන්නේ නැහැ. ඔහුට වැඩින්නේ බොජ්ජංග. සති ධම්මෝච්චේ විරිය පීති පස්සට සමාධි උපේක්ඛා කියන බොජ්ජංග හොඳට ප්‍රකට වෙනවා. මේ බොජ්ජංග හොඳට වැඩෙනවා. ඊළඟට ප්‍රකට වෙන්නේ සිත. සිත හොඳටම ප්‍රකට වෙනවා. දැන් මේ කායන පස්සනා කොටසෙදි වේදන පස්සනා කොටසෙදි දෙකේම සමාධිය වැඩුණා. ඒ සමාධි බොජ්ජංගත් එක්ක වැඩුණා. හැබැයි දැන් චිත්තානුපස්සනා කොටසදී සිත ප්‍රකට කරගනිමින් කියනකොට සිතේ ප්‍රකට කරගෙන ඉඳන් සමාධියක් කියනවා. එතන සමාධිය විස්තර කරන්න වෙනමම ඒ සමාධිය ඇති වෙන්නේ උට අර සිත සම්පූර්ණයෙන්ම කාමයන්ගෙන් මුළුමනින්ම වෙන් වෙලා කාමෙන් ඊට පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. දැන් මේ බිමුතුන් අහලාදී අනාගාමී කෙනාගේ හිත සමාධි සම්පූර්ණයි. එයාගේ කාමෙන් පිටින්නේ නැහැ. අන්න ඒ වගේ තමයි සමාධිය විතරක් ප්‍රකට කරගන්න එකක් තමයි සංකාර තුළ ධම් චිත්තානුපස්සනාව තුළ චිත්ත පරිසංවේදී අභිප්‍රමෝදයන් චිත්තං සමාදාන චිත්තං කියන කාරණාවක් එතකොට චිත්ත පරිසංවේදී කියනකොට මේ චිත්ත කියන කාරණාව චිත්තානුපස්සනාව තුළදී ප්‍රධානවම අහුවෙන්නේ මෙන්න මේ විදිහට මාර්ගය වඩනකොට එකෙක් අපට චිත්තානුපස්සනාව චිත නෙමෙයි ප්‍රකට වෙන්නේ අපේ සිතිවිල්ල ප්‍රකට වෙනවා මගේ සිතටම සිතිවිල්ල ප්‍රකට වෙන්නේ එතකොට මගේ හිතට ආව හිතවිල්ලක් අපි බෙදලා බැලුවා කියලා අපි චිත්තානුපස්සනාව පුරුදු වෙනවා වෙන්නේ නැහැ. මෙන්න මේ සිත කියන කාරණාව හරියට ප්‍රකට වෙනකොට ඔවර මූලික කරුණු දෙක නියමාකාරයේ සත්‍ය දැකලා ඉවරයි. එහෙම නැතුවත් යා චිත්ත සිත ප්‍රකට කරගන්නවා. හැබැයි අර දහම් නෝනත් එක්කමයි. දහම් මැසත් එක්කමයි. ඒකවල සිතමයි ප්‍රකට වෙන්නේ. සිත ප්‍රකට වෙනකොට සිතත් ඒ වගේම මනසත් ධර්මයේ මනසත් අරමුණුත් විඥානයත් නිසා මේ හටගන්න ස්වභාවයට අහු වෙනවා. ඒ කියන්නේ සිතක් ඇතයි කියලා ගත්ත කාරණාවට හේතු අහු වෙනවා. ඒක තමයි මනාකොට සිත කියන දේ ප්‍රකට වෙන්නේ. අන්න සිත ප්‍රකට කරගනිමින් ආස්වාද කරනවා. සිත ප්‍රකට කරගනිමින් ප්‍රසවාස කරනවා. ඒක සිත මනාව තේරුම් ගනිමින් ආස්වාද ප්‍රසවාස කරනවා කියන්නේ සිත කියන්නේ මොකද්ද? සිතක් ඇතයි කියලා ගත්තේ ඇයි කියලා මෙතනත් ආර්ය සත්‍යයට අහු වෙනවා. සිතේ හටගත් සිත කියලාගත් දුක්ඛ සංස්කාරය, يعني සංස්කාර දුක අන්න ඒක අහු වෙනවා. එහෙනම් සංස්කරණයට අහු වෙනවා. ඒක කියන්නේ මොකද්ද කියන හොඳට අහු වෙනවා. අන්න ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ සිත ප්‍රමුදිත වෙනකොට සිත සමාධිමත් වෙනවා. ඊළඟට ඇතයි කියලා ගත සිත අන්න ඇතයි කියලා ගත සිතත් නිදහස් වෙනින් ආසකවත් සති කරන්නේ හික්මෙනවා. එතකොට මෙතනදි සිත ආස්වාස් ප්‍රස්වාස් කරන්නේ මේ කියලා සිතෙන් සිත විමෝචන චිත්තං කියලා හිටමනකොට ඔහුට ඉතිරි වෙන්නේ කුමක්ද ධම්මානුපස්සනාව කියන කාරණාව තුළදී මේ අනිත්‍ය දැකීමෙන් නැත්නම් සත්‍ය දැකීමක් විතරයි ඉතුරු වෙන්නේ. දැන් මෙතන ඉතර කරනකොට නම් මේ කෙලින්ම අරහත් මාර්ගය. මොකද බුදුරණවහන්සේ ආනාපානහතිය පටන් අරගෙන අවසාන දක්වා විතර කරන කෙලින්ම අරහත් නිවර කරන්නේ. එහෙනම් මේ විදිහට අනිත්‍ය විතරක්ම දැකීම වාසය කරන්නේ කිරීම කියලා කියන්නේ මුළුමනින්ම අරහත් මාර්ගයේ ඉස්මතු කිරීමක් තියෙනවා. ඊළඟට තමයි මම මෙතනදී කාරණාවක් ඉස්මතු කරා අර ආසස් ප්‍රසවාස කියන කාරණාව අනාගත කාලේ මෙතන තියෙන්නේ කියලා. අයි අනාගත කාලේ තියෙන්නේ දැන් ඔන්න අපි වේදනාව දැනගන්නවා කියලා කියනකොට දැනගත්ත වේදනාව තේරුම් ගන්නකොට එයා ආස්වාද ප්‍රසවාස කරනවා කියලා හිතේ සිතුවිල්ලක් නෙමෙයි තියෙන්නේ. නමුත් ඔහු සත්‍ය දැක්කේ ආස්වාද ප්‍රසවාසත් එක්ක. අන්න ඒ නිසා ඒක ප්‍රකට කරගන්නවා. ඒක තේරුම් ගන්නවා. හැබැයි දකින අවස්ථාව තුළ ආස්වාස කරනවා කියන හැඟීමක් නෙමෙයි තියෙන්නේ. මූලික කාරණා විතරයි ඒ ටික තියෙන්නේ. එතනින් පස්සේ තියෙන්නේ කුමක්ද? මේ සත්‍ය දකිනින් බුද්ධංග වැඩෙමින් විද්‍යාව මුක්ති සාක්ෂාත් වෙන වැඩ පිළිවෙල. ඊට පස්සේ මොකද වෙන්නේ? අනිත්‍ය දකිනින් විරාගයේ නිරෝධයේ පටිනිස්සග්ගයේ දකිනින් වාසය කරනකොට ඒ සත්‍ය දකිනකොට අන්න දැන් ධම්මානුපස්සනා කොටස තුල තියෙනවා අවසානයේදී බොජ්ජංග ධර්ම ආර්ය සත්‍ය එතකොට බොජ්ජංග ධර්ම ආර්ය සත්‍ය කියලා කියනකොට මාර්ගාංග කියන්නේ මාර්ගය තුල ගොඩනගෙන අංග එහෙනම් මාර්ගය තුල ගොඩනගිච්ච අංග කියන කාරණාව මම මගේ කරගෙන තියෙනවා නිවීම සාක්ෂාත් වෙනකම්ම නිවීම සාක්ෂාත් වෙනකම්ම මාර්ග අංගය මම මගේ කරගෙන තියෙනවා මෙන්න මේ තුල සත්‍ය දැක්මෙන් වාසය කරනවා මේකේ සත්‍ය දැකීම වාසය කරනකොට මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම ඔහු භාවිතාන් කරන්නේ මොකද්ද? විවේකයේ නිරෝධයේ පටිනිස්සග්ගේ ඇසුරු කරමින් තමයි සති ධම්මෝචේ විරිය පීති පස්සට සමාධි උපේක්ඛා කියන බොජ්ජංග භාවිතා කරන්නේ. අන්න එහෙම භාවිතා කරනකොට සම්පූර්ණයෙන්ම ලෝකයේ සකස් වෙච්ච ලෝකය දැන් ආනාපානතිය කියන්නේ සකස් වෙච්ච ලෝකයක්. සකස් වෙච්ච ලෝකයේ සත්‍ය දකිනකොට සකස් වෙනවා මාර්ගාංග අන්න සකස් වෙච්ච මාර්ගාංග තුල සත්‍ය දකිනකොට මොකද වෙන්නේ? නිවීම සාක්ෂාත් වෙනවා. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ ආනාපානසතිය පුරුදු කරනකොට මෙන්න මේ විදිහට සතර සතිපට්ඨාන වැඩෙනවා, සත්‍ය බුද්ධංග වැඩෙනවා, විද්‍යායමුති සාක්ෂාත් වෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට ආනාපානසතිය පුරුදු කරන්නට අපි බුදුරණවහන්සේ වදාළ මේ දේශනාව හොඳට නිරවුල් කරගන්න ඕනේ. හොඳ නිරවුල් කරගත්තොත් එහෙම අපට මේ දේශනාව තුළ බුදුරණවහන්සේ පැහැදිලි කරපු විදිහටම විමුක්තිය දක්වාම සමානුකූල මාර්ගය පුරුදු කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම තමයි බුදුරණවහන්සේ දැන් ආනාපාන හතිය විස්තර කරනකොට හුස්ම රැල්ල මුල් කරගෙන යන ප්‍රතිපදාව විස්තර කරන්නේ. හුස්ම රැල්ලක් නැතුව නෙමෙයි. දැන් බොහෝ වෙලාවට කතා වෙනවා හුස්ම රැල්ලක් ගැන නෙමෙයි කියන්නේ කියන අර සංයුත්තනිකයන් හතරේ තියෙන අස්වාස සූත්‍රය මුල් කරගෙන. නමුත් අත්හස සූත්‍රය පැහැදිලි කරන්නේ ආස්වාසය කියන වචනේ නෙමෙයි අස්සසිල්ල කියන එකත් එක්ක. අස්සසිල්ල කියලා කියන්නේ සැනසෙල්ල ඇති වෙනවා. සැබෑ සැනසෙල්ල කියන්නේ. එතන පරමාස්වාසය විස්තර කරන ඊළඟ සූත්‍රය තුල අරහත්ය පළවෙනි එක තුල විස්තර කරනවා මාර්ගයට පැමිණීම. ඒ කියන්නේ ආයතනයන්ගේ සමුදේ වය අස්තංගමය සමුදේ අස්තංගමය ආස්වාද ආදී විස්තරණ කියන කාරණා ප්‍රඥාවෙන් දකින කෙනා තමයි පරමාර්ථ සිලට පැටවෙච්ච කෙනා. ඊළඟට පරම අසල් අසල් ප්‍රතිපත්තියට කියනවා. ඊළඟට පරමස්ස සිලට පත්වෙච්ච කෙනා තමයි මේක ප්‍රඥාවෙන් දැකලා ඉඳිච්ච කෙනා. එතන විස්තර කරන්නේ අසසිල කියන කාරණාවත් එක්ක. නමුත් මෙතන බුදුරණන් වහන්සේ හුස්මරල්ල මුල් කරගෙන ආනාපානතිය මුල් කරගෙන විද්‍යාවෙන්ති සාක්ෂාත් වෙනකම්ම මේ මග වැඩෙන ආකාරය ලස්සන බුදුරණන් වහන්සේ මෙතන විස්තර කරනවා. ඉතින් මෙන්න මේ කාරණාව අපි නිරවුල්ව තේරුම් ගත්තොත් ඒ හතිපට්ඨාන සූත්‍රය තුළ තියෙන අවසාන කාරණාවත් ඒ කියන්නේ හිමානුපස්සනාවකම තියෙන අවසාන කාරණාවත් එක්ක අප නිර්වෘල්ල මේ ධම් පරියාව තේරුම් ගත්තොත් අපට සැබෑවට මේ විමුක්ති මාර්ගය ඉවර වෙනවා. එතකොට අපට මේ විමුක්ති මාර්ගය ඉවරුණා නම් අපට ඒක පුරුදු කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්මයේ සොයන ධර්මයේ කතා කරන පිරිසක් ඇටියට ධර්මයේ පුරුදු කරන පිරිසක් ඇටියට මේ පින්වත් සීල් දෙනාටම මේ උතුම් ධම්පරියාය තම තමන්ගේ ජීවිත තුළ පුරුදු කරගන්නට ඒ දහම් පරයය තේරුම් ගන්නට විද්‍යා විමුක්ති කරා ජීවිත යොමු කර ගන්නට මේක උපනිෂ්ඨ වේවා කියලා මම මේ පින්වත් පිරිසට ආශිර්වාද කරනවා. ඉතින් මේ පින්වත් පිරිසට මේ සම්බන්ධයෙන් යම් දහම් ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් සිල් දනාටම දරුවන් සරණයි සාදු සාදු සාදු පූජ්‍යපද අලව්වේ අනුමදස්සි ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් අපිට ඒ උතුම් ධර්ම දේශනාව පැවැත්තුවා. දැන් අපිට අවස්ථාව තියෙනවා කල්යාණ මිතුරු මිත්‍රිණි ධර්ම දේශනාවේ ඔස්සේ මතුවෙච්ච කිසියම් කාරණාවක් තියෙනවා නම් ඒ පැහැදිලි කරගන්න. ඔබේ ස්වාමීන් වහන්සේ සර්වන් සර්ණයි සිදුවනාතුමිය සර්වනාථ වහන්සේ පැහැදිලි කළා මේ කායේ කාය අනුපස්ති විරති එතකොට එතන භාවනාවේදී කොහොමද සමනාසේ ආයුධිකව ඔක ගැන මෙනෙහි කරන්නේ අන්න එතන එක් ඉස්සලම් සමනාසේ එතන පොඩ්ඩක් හැදෙන්න කලකට සාධකයක් ඉස්සරහට නේද කියලා මම තෙරුවන් සරණයි. එතන විස්තර කරන්නේ ඇත්තටම මම අර එකේ පුංචි කාරණාවක් විස්තර කරා ඒ සම්බන්ධයෙන් කයෙහි කය අනුව දකිමින් වාසය කරනවා කියලා කියනකොට කය කියන්නේ මොකද්ද කියන කාරණාව ඉස්සල්ලාම තේරුම් ගන්නට ඕනේ. ඒකයි එතන අර අවසාන කාරණාවේදී අත්ති කායෝතිවා කයත් ඇතයි කියලා ගන්නවා කියලා මුලින්ම තේරුම් ගන්නවා. කයත් ඇතයි කියලා ගන්නවා කුමක් පිණිසද මතුමත්තේ නුවණ සිහිය වීරිය දිනු කර ගැනීම පිණිස. එම් එහෙම මිසක් කයත් ඇතයි කියලා ගන්න තියෙන කයත් කියන කාරණාව නෙමෙයි. එහෙනම් ඇතයි කියලා ගත්ත කය අනුව බලමින් වාසය කරනවා. ඇතයි කියලා ගත්ත කය ඒක අනුව බලමින් වාසය කරන්නේ එහෙනම් මේ ඇතයි කියලා ගත්ත කය ඇයි ඇතයි කියලා ගත්තේ අන්න ඇතයි කියලා ගත්ත කය අනුව දැකීමෙන් වාසය කරනකොට එතන ඒ හටගත්ත කය හටගත්තේ කොහොමද කියලා හොයනවා දැන් සමුදේ ධම්මානුපස්සීවා කයස්මින් විහෙරති කියනකොට කයස්මින් කියලා කියන්නේ කය කියන කාරණාව නෙමෙයි කය කෙරෙහි නැත්නම් කයෙහි හටගත්ත ධර්මයන් අනුව දැකීම වාසය කරනවා ඒ කියන්නේ අපි කයක් ඇතයි කියලා ගත්ත කය කොහොමද මේක ඇතයි කියලා ගත්තේ? අන්න ඇතයි කියලා ගත්තේ කොහොමද කියලා හොයන්නට නම් ආනාපාන සතිය සූත්‍රයේ පැහැදිලි කරපු අර අනුපස්සන නැත්තම් මේ බොජ්ජංග ධර්ම ඒ බොජ්ජංග ධර්ම වැඩෙන තැනදී විස්තර කරනවා කායනපස්සනා කොටසේදී ධම්මචේ සම්බොජ්ජංග විස්තර කරනකොට කායනපස්සනා කොටසේ ඒ විදිහට දීගං වාස සන්තෝ දීගං අපස සන්තෝ සස්සං වාස සන්තෝ රස්සං අපස සන්තෝ මේ විස්තර කරන හැමතැනම ධම්මෝචි සම්බොජ්ජංග වැඩෙනවා. එතන පඤ්ඤාය සෝ ධම්මං පඤ්ඤාය පබිච්චිනති පබිච්චේති පරිමසං ආපජ්ජති. ඔහු එතන ධර්මයන් නුවණින් නුවණින් යුක්තව විමසනවා. නුවණින් යුක්තව ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. එතකොට එහෙනම් ඒ ඇතයි කියලා ගත්ත කය ඇති වුණේ කොහොමද කියලා අන්න පටිච්චසමුපාද න්‍යායත් එක්ක හොයනවා. එතකොට පටිච්චසමුපාද න්‍යායත් එක්ක ඇතිවීම හොයනවා කියලා කියන්නේ ඒ කායනපසන කොටස තුල විස්තර කරන සමුදය ධම්මවාන පස්සීවා කයස්මින් විහෙරති වය ධම්මවාන පස්සීවා කයස්මින් විහෙරති සමුදය වය ධම්මවාන පස්සීවා කයස්මින් විහෙරති කියන අන්න එතන තමයි යහු ඒ දකිමින් වාසය කරන්නේ. ඒ දකිමින් වාසය කරනකොට අන්න ඒක තමයි කයෙහි කය ආරමුණ දකිමින් වාසය කරනවා කියලා කියන්නේ. එතකොට එනම් මුලින්ම අර සිහියෙන් යුක්තව ආස්වාස කරන්නේ මේ සිහියෙන් ප්‍රස්වාස කරන්නේ මේ කියලා තේරුම් අරගෙන තේරුම් ගත්ත ආස්වාස ප්‍රස්වාසයක මෙන්න මේ විදිහට බොජ්ජංග වැඩෙන ආකාරයට ඒ ධර්මයන් නුවණින් ඉවසනකොට හේතුඵල ධමවත් එක්ක අන්න එතකොට ඒ ඇතයි කියලා ගත්ත කයෙහි සත්‍ය දැකීම තමයි කයෙහි කය අනුදකිමින් වාසය කරනවා කියලා කියන්නේ. ඇතයි කියලා ගත්ත වේදනාවන්නේ සත්‍ය දැකීමෙන් වාසය කිරීම තමයි වේදනාවන්නේ වේදනාව අනුව දැකීමෙන් වාසය කරනවා කියලා කියන්නේ. ඇතයි කියලා ගත්ත සිතෙහි සත්‍ය දැකීමෙන් වාසය කිරීම තමයි සිතෙහි සිත අනුව දැකීමෙන් වාසය කරනවා කියලා කියන්නේ. ඇතයි කියලා ගත්ත ධර්මයන්ගේ සත්‍ය දැකීමෙන් වාසය කිරීම තමයි ධර්මයන්ගේ ධර්මයන් අනුව දැකීමෙන් වාසය කරනවා කියන්නේ. සත්‍ය දැකීමෙන් කියලා කියන්නේ එතන හේතුඵල ධම අහු වෙන්නට ඕනේ. එතන පටිච්චසමුප්පාද න්‍යාය අහු වෙන්නට ඕනේ. අන්න ඒ පටිච්චසමුප්පාද න්‍යාය හේතුඵල ධර්ම අහු වුණාට පස්සේ අන්න ඒ අහු වෙන තැනදී ඔහු කය නැහැ කියලා බලනවත් නෙමේ කය කියනවා කියලා බලනවත් නෙමේ වේදනාවක් නැති වෙනවා බලනවත් නෙමේ කියනවා කියලා බලනවත් නෙමේ හට ගන්න ආකාරය දකිමින් දකින්නේ එහෙම දකිමින් වාසය කරනකොට අර කච්චනකොට සූත්‍රය පැහැදිලි කරනවා වගේ සමුදය දකිනකොට ඔහුට මේ ලෝකේ නැහැ කියන්න බෑ නිරෝධය දකිනකොට ඇත කියන්න බෑ අන්න අන්ත දෙකක් දුර වෙලා යනවා එහෙනම් මේ සත්‍ය දකින තැන මේ සියලු න්‍යායන් දකිනවා. එහෙනම් සතිපට්ඨානය තුළ වාසය කරනකොට මේ සියලුම බුදුරණවහන්සේ ඉස්මතු කරපු දහම් පරයය සම්පින්දනයක් වෙලා ඒ සියල්ලක්ම අත්දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මේ විදිහ තමයි ඒ කයෙහි කය අනුව දකිමින් වේදනාවන් වේදනා අනුව දකිමින් සිතේ සිත අනුව දකිමින් ධර්මයන්ගේ ධර්මයන් අනුව දකිමින් වාසය කරන්නේ. ඔක්කොත් ඔක්කොත් සම්මත දුලා අනෙක් කල්යන මිත්‍ර මිත්‍රයන්ට ප්‍රශ්න තියෙනවාද ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියලපු දේ පැහැදිලි කළු දේ හොඳින් තේරුණාද තේරුණ නැත්නම් හෝ තේරුණා වුණත් ප්‍රශ්නයක් අවදාසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ පිරිස හැමදේම නිහඬින් දසවන මම හිතුවා අපේ වසන්ත මාත්‍යා ඇත්තටම මමත් අහන්න හිතාගෙන හිටපු ඒ ප්‍රශ්නේ මම යොමු කරේ ඉතින් ඒක බොහොම හොඳයි. අපේ ආම්දුරනේ දැන් මට හිතනවා ඒක හරි වැදගත් වෙනවා කියලා මොකද වැදගත් වුණා කියලා මොකද අපි අපිට සමහරලාට පෙනෙනවා මේ අපි අසා තිබින්න දේවල් එහෙම නැත්නම් සුතුමේ වශයෙන් දන්නා දේවල් නිසා මේ ආස්වාසයක් නැහැ, කයක් නැහැ, රූපයක් නැහැ කියන තැනින්ම පටන් ගන්න හදනවා යම් කිසි වෙලාවකට අපි එතකොට මට හිතෙනවා මේ ප්‍රඥාවෙන් ගත යුතු දෙයක් මගහැරෙනවා කියලා. මොකද මේ නමුත් ඔබ වහන්සේ දැන් මේ අද පැහැදිලි කරලා දීපු විදිහින් මට අපිට මම පැහැදිලි කරගත්තේ අපේ හැමදුන්නේ ඒ කයක් ඇතයි කියලා ගන්නවා තමන්ට මේ නුවණ වැඩිීමේ කාර්යය සඳහා මේ ඇත්තම සම්මතයේ විදිහට අපිට කයක් තියෙනවා කියන තැන ඉන්න පුද්ගලෝනේ අපි ඒ ඒක අපි කොහෙන් හරි අහලා එහෙම එකක් නැහැ කියලා අහලා තිබුණට ඇත්තම අදටත් ඒක මේ පැවැත්ම තුල ඒක තියෙනවා කියලා තමයි ගන්න. ඉතින් එහෙමනම් ඒ තියෙනවා කියලා තැනින්ම පටන් අරගෙන ඒ ආශ්වාස ප්‍රශ්වාස කය බලාගෙන සිටීම තුළින් තමන්ගේ ප්‍රඥාවට අසු වෙනවා නම් මේ ආශ්වාස ප්‍රශ්වාස කයේ සමුදය ඒ තුළින් මේ කය මේ කය කියන නාදේ තමයි මේ හදාගත්තම දෙයක් කියන දේ යම් කිසිලාවක අවබෝධයක් ඇති වෙයි. එතකොට ඒ ඔස්සේ තමන්ට ඒ හේතුව නිසාම හේතුඵල ධර්ම හැටියටම තමන්ට හිතට ප්‍රීතියක් ඇති වෙයි කියන විදිය තමයි අපේ හැමදෙන්නේ තේරුම් ගත් හිතට ආවේ. ස්වාමීන් වහන්සේ වහන්සේ පැහැදිලි කළ කාරණාව ඒ විදියට ස්වාමීන් වහන්සේ කෙටියෙන් තේරුම් ගත යුත්තේ. ඔව් දර්වාසරමයි ඒක හරි. මොකද හේතුව මේ දැන් නැහැ කියලා ගන්න තැනදී අපි ඇත්තටම කයක් නැහැ කියලා සංකල්පයක් හිතේ දුන්නට මනසට අරමුණක් තිබිලානේ. මනසට අරමුණක් තිබිලා කයක් නැහැ කියන සංකල්පේ. අපි ඔබ හිතන්නේ නැහැ. අපි දැන් සත්‍ය පුජ්‍යලයක් නැහැ කිව්වත් ඒ නැහැ කියන අරමුණ මගේ මනසට අරමුණක් වෙලා. ඒ අරමුණ තිබිලා. අද ගොඩක් අය දැන් භාවනා කරනකොට අපට හිතෙනවා අපි දැන් සියල්ලක්ම නැති හැටි ශුන්්‍යතාවයක් අපි ස්පර්ශ කරා කියලා. බොහෝ වෙලාවට. හැබැයි ශුන්්‍යතාවයක් කියන අරමුණ මට තිබිලා. අන්න ඒක අපට අහු වෙන්නේ මේක ප්‍රඥාවෙන් දැකිය යුත්තක් මිසක් සංකල්පයකින් නැහැ කියලා අපි සිතවිල්ලකින් දෙන එකක් නෙමෙයි. එතකොට අපිට එහෙනම් තියෙන්නේ තියනවා කියන එක. තියෙද්දි තියනවා කියන එක අපි නැහැ කියලා සංකල්පයක් දුන්නට හරියන්නේ නැහැ. ලෞකික සම්මාදිට්ඨියත් එක්ක අපට මූලිකවම කාරණාව මේ තියනවා කියන එකත් එක්ක ලෝකේ පැවැත්ම තියෙන්නේ. එහෙනම් ඒ තියනවා කියන එකත් එක්ක තමයි මුලින්ම පටන් ගන්න තියෙන්නේ. පටන් ගත්තට පස්සේ ප්‍රඥාවොත් නැහැ කියලා අත්දකින්නවා නෙමෙයි. නැචකින්ච ලෝකේ උපාදීති. ලෝකේ උපාදාන කරගන්නේ. එතකොට නැහැ කියන්නේ මමනේ. තියනවා කියන්නේත් මම. එතකොට ලෝකේ තියනවා කියලා ගත්ත නිසා තමයි සසර යන්නේ. හැබැයි නෑ කියලා කරන සසර යනවා. නෑ කියලා අර සසර යනවා එක්ක අසඤ්ඤයට. නැත්තම් නිවසඤ්ඤ නාසඤ්ඤායට. ඒ සමාජය පුදු කරාට පස්සේ. ඒකන සංසාරේ ගමන් කිරිලා. තියනවා කියලා ගත්තා සසර යනවා. නෑ කියලා ගත්තා සසර යනවා. එහෙනම් තියනවා කියලා ගත්ත ස්වභාවය සත්‍ය දකිනකොට නැහැ කියලා ගන්නව නෙමෙයි තියනවා කියලා ගත්ත දේ බොරුවක් බව අත්දකින්නවා. දැන් තියනවා කියලා ගන්නේ මමනේ. නැහැ කියලා මම. ඉතින් අපි සත්‍ය වශයෙන් අත්දකිනකොට ප්‍රඥාව තුළ මෙතන මම කියලා දෙයක් නැහැ මම කියලා දෙයක් නොවේ හේතුඵල ධමයක් තියෙන්නේ කියලා එතකොට අපිට එතනද වෙනම ලේබල් එකකින් හෝ වෙනම දෙයකින් අපිට එතනද නැහැ හෝ තියෙනවා කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා තමයි කච්චන සූත්‍රය පැහැදිලි කරන්නේ මේ අතනට අන්ත දෙකම දුර වෙනවා පටිසම්පාදේ සමුදයත් නිරෝධය ප්‍රඥාවෙන් දකිනකොට අන්ත දෙකම දුර වෙනවා. අන්ත දෙකම දුර වෙච්ච තැනදී අපට අර සංකල්ප දෙක අදාළ නැහැ. ප්‍රඥාව තුළින් ඒ සත්‍ය දකිනවා. එතකොට මොකද වෙන්නේ? අන්න ධම්ම බොජ්ජංග ධර්මවල සති ධම්ම සති සම්බොජ්ජංගේ ධම්මෝජ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ චිත් සම්බොජ්ජංගේ පස්සති සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක සම්බොජ්ජංගේ බොජ්ජංගේ වැඩෙනවා එතකොට අපි ඊට පස්සේ මොකද කරන්නේ නියමාකාරණ මාර්ගෙ වැඩිච්ච කෙනාට වැඩුණාට පස්සේ බොජ්ජංග හත බොජ්ජංග හත මගේ කරගන්නවා ඊට පස්සේ බොජ්ජංග වරන් භාවිතා කරනවා ඊට පස්සේ බොජ්ජංග වල පවා මේ සත්‍ය දකිනකොට තමයි නිවීම සාක්ෂාත් වෙන්නේ. දහම්බස ඇති වෙච්ච කෙනාට තමන්ගේ දෙයක් බවට මඟපත් වෙනවා. ඒ නිසා තමයි ඉක්මනින් නිවෙන්නේ නැත්තේ. නිවෙන්නේ මගපවා ඔහුට ප්‍රඥාවෙන් දැකලා අත්හරින්න පුළුවන් නම්. එහෙනම් මගපවා ප්‍රඥාවෙන් දැකලා අත්හැරිය යුත්තක් නම් අපේට එන සිතිවිලි සංකල්ප සත්වයක් ඉන්නවද නැද්ද? ආනාපානසති ආශ්‍රමසත් තියනවද නැද්ද? මේ සියලු දේවල් අපට එන සංකල්ප. ඉතින් මේ අපට එන සංකල්පවල සත්‍ය සේවා අපි දකිනකොට අපට සංකල්පකින් දෙන්න අවශ්‍යතාවයක් නැහැ මේ මෙතන ආශ්‍රව ප්‍රසවාසයක් නැද්ද? තියෙනවද? ඊළඟට මෙතන සත්‍යයක් ඉන්නවද නැද්ද ඊළඟට මෙතන මේකද මාර්ගඵල කියන්නේ මේකද සෝතාපන්න වෙනවා කියලා කියන්නේ අපිට එහෙම ලේබල් එකක් ගහන්න අවශ්‍යතාවයක් නැහැ. ඔහු හැමතැනම මොකද දකින්නේ? Tamanට යමක්ද ගෝචර වෙන්නේ සකස් වෙන්නේ ඒ සියලු දේවල් අදාළයි හතිපටන හතරට. ඒක කයක් තියෙනවකට නැත්නම් වේදනාවකට නැත්නම් සිතගත් ධර්මයකට. ඒ දේවල් තමයි මේ සකස් වෙන්නේ. Tamanට අවශ්‍ය හිතවිල්ල සකස් වෙන්නේ. ඉතින් එහෙනම් මේක සකස් වෙච්ච දෙයක්. මේකේ සත්‍ය දකින්නට ඕනේ. අන්න එතරම් තියෙන දුක්ඛ සත්‍ය දකින්නට ඕනේ. සමුදය සත්‍ය, මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය මේ හතරම දකින්නට ඕනේ. ආර්ය සත්‍ය හතරම දකින්නවා. ඒ විදිහට අපි නිතරම සකස් වෙන දෙයක් බව දකිමින් ඒක දුකක් බව තේරුම් ගනිමින් ඒක සංස්කාර දුකක් සකස් වෙච්ච දුකක් බව තේරුම් ගනිමින් මේ සකස් වෙච්ච ස්වභාවය පිරිසිදු දකින්නකොට ප්‍රහාණය කරන්න හෝ නැති කරන්න හොයනව නෙමෙයි. පිරිසිදු හොයනවා. අන්නේ පිරිසිදු දකින්නවා කියන කාරණාවත් මේ කයේ කයano හොයනවා දකින්නවා කියන කාරණාවත් ගැලපෙනවා. ඒ පිළිසින් දකිනකොට මොකද වෙන්නේ? අර සමුදය අහු වෙනවා. අහුවෙච්ච තැනදී තියෙනවද නැද්ද කියන දාරත්වයක් නැහැ. සමුදය දකිනකොට දකිනවා මේ අවිද්‍යාවෙන් සකස් වෙච්ච දෙයක්. ඉතින් අවිද්‍යාවෙන් සකස් වෙච්ච දෙයක් තියෙනවා කියලා ගත්ත එක. අවිද්‍යාවෙන් සකස් වෙච්ච ස්වභාවය දකිනකොට සත්‍ය දකිනකොට තියෙනවද නැද්ද කියන ස්වභාවය දුර වෙනවා. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්නේ ඇත්තටම වැදගත්. ඒ කාරණාව අද ගොඩක් වෙලාවට මුලින්ම පටන් ගන්නවා අපි නෑ කියලා නෑ කියලා පටන් ගන්නවා නැත්නම් අවසානයේ දර නෑ කියලා ගන්නවා. ඒ නෑ කියලා ගන්නදී අපට තව සංකල්පයක් විතරයි. අපිට සංසාර ගමන් කරන සත්‍යයක් හැටියට නැත්නම් ලෞකික සම්මාදිට්ඨියත් එක්ක අපිට මේ ලෝකයේ තුල ගමන් කිරීමක් තියෙනවා. සසර ගමන් කිරීම. එහෙනම් අපිට මේ නැහැ කියලා ලේබල් එකක් ගහන්න නැතුව මේ ඇතයි කියලා ගත්ත දේ තුල සත්‍ය වෙනවා නම් අපිට මේ අන්ත දෙකම දුර වෙලා යනවා. ඒක හොඳට විස්තර කරන සබ්බාස සූත්‍රය තුල විචිකිච්ඡාව දුර වෙන තැනදී සක්කාදිට ගැනීමත් එක්ක මේ විචිකිච්ඡාව කියන එක සීලබතේ කියන එක සක්කාදිට එක්ක බඳලා තියෙන්නේ. සක්කාදිට දුර වෙච්ච තැනදී දුර වෙනවා මොකද්ද? අතීතේ හිටියද නැද්ද? ඒ සැකේ නෑ. දැන් ඉන්නවද නැද්ද? ඒ සැකේ නෑ. අනාගතේ ජීවිත නැද්ද? ඒ සැකේ නෑ. ඒතකොට ඉන්නවා කීවත් නැහැ කීවත් අතීතේ හිටියද අතීතේ නැද්ද? මේ දෙකම දෘෂ්ටි දෙකක්. දැන් ඉන්නවද දැන් නැද්ද? අනාගතේ ඉන්නවද අනාගතේ නැද්ද? ඒ දෙකම ඔක්කොම දෘෂ්ටි. හේතුඵල වශයෙන් දකිනකොට අතීතයේ තිබුණෙත් මොකද්ද? අවිද්‍යාවත් එක්කම සකස් වීමක්. දැන් තියෙන්නේ අවිද්‍යාවත් එක්කම සකස් වීමක්. අනාගතේ තියෙන්නේ අවිද්‍යාවත් එක්කම සකස් වීමක්. එහෙම නැතුව තියෙනවා කිව්වත් නැහැ කිව්වත් ඒ දෙකම දෘෂ්ටියකට යනවා. නමුත් මූලික දැන හැටියට අපිට තියෙනවා කියන කාරණාව තමයි ලෞකික සම්මාදිට්ඨියත් එක තියෙන්නේ. අන්න එතනදී අපි ඒක ඇතයි කියලා ගන්න සිදු වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රශ්නේ ගොඩාක් නිවැරදි ඒ විදිහට අපි මූලික වැදයි කියලා ගත්ත ස්වභාවයෙන් එක තමයි සත්‍ය සොයන්නට තියෙන්නේ. ඒකවල තමයි මේ මාර්ගය අපට ප්‍රඥාවෙන් යුක්තව පුරුදු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඊට සාදු සාදු සාදු ගෞරවනීය සන්වාස ඊ타මත්ම අගන විදියේ පැහැදිලි කිරීමක් මම හිතන්නේ අපිට ඒ ඔස්සේ තවත් කල්යාණ මිතුමිත්‍රයන්ට ප්‍රශ්න తీරනවා ඉදපත් ගන්න පුළුවන් මයික් මියුට් කරගන්න දැන් සම්බන්ධ වෙච්ච කට්ටිය හොඳයි කල්ලා මිතුරු මිත්‍රයන්ට තව ප්‍රශ්න තියෙනවද තියෙන ප්‍රශ්න තියෙන්න ඕනේ ප්‍රය මම ආරාධනා කරනවා මේ අගන අවස්ථාවේ ප්‍රයෝජන ගමු කියලා. පෙරවස්තරනේ සවනාසර බොහෝ පින් සවනාසර අගනා සූත්‍රය අපට පහත් කරුණාට සොයින්නාස එතකොට මෙතෙන්දී අපි කෙලින්ම විදර්ශනාවටද ප්‍රවේශ වෙන්නේ සමතය වගේ භාවනා අපි දැන් දන්න විදිහට සමතය විදර්ශනා කියලා දෙයක් දෙකක් තියෙනවානේ. ඒකෙන් අපි දැන් මේ සොයින්නාස් කෝදෙට කායන පස්සනාවට අපි කෙලින්ම විදර්ශනාවෙන්ද ප්‍රවේශය ගන්න සොයින්නාස. ඒක පහදලා දෙන්න සොයින්නාස තිරුවන් සරණයි. තිරුවන් සරණයි. මුලින්ම සමතයක් විතර පැහැදිලි කරන්න. හිතේ එකඟතාවයක් එක්ක තමයි පටන් ගන්නේ. ඒ සමතය මුල් කරගෙන යන්න පුළුවන් සමතයක් හැටියටම. ඒක සමත වැඩ. සමත කර සමතෙන් කරන එක. ඒක තමයි ආරියත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු න්‍යායය. ඊළඟට මුලින්ම සිතේ එකඟතාවය ඇති වෙලා ඊළඟට දහම් නොවන හැබැයි නිරවුල්කම තියෙන්නට ඕනේ. ඒක මුල් කරගෙනන්න විපස්සනාවත් එක්ක යන එකක් තියෙනවා. ඊළඟට තමයි අර අහපු ප්‍රශ්නේ තව මේ ප්‍රශ්නයක් අන්තර්ගත වෙලා තියෙනවා. අන්න ඒකත් මම පැහැදිලි කරන්න කැමතියි. දැන් පළවෙනි කාරණාව තමයි ඔය සමතයද උත්තරද කර විදර්ශනාවමද පටන් ගන්න කියන එක. සමතයක් කළා විදර්ශනාවට යන්න තියෙන්නේ. හැබැයි ඒක අපි විදර්ශනාව කියන කාරණා දැනගන්නට ඕනේ. ඊළඟ එක තමයි මේ ප්‍රශ්නය තුළ තව ප්‍රශ්නයක් ඇතුළත් වුණා. මේ සමත විපස්සනා කියන දෙකත් ඊළඟට මේ පින්වතුන් අහලා ඇති කාරණා හතරක් බුදුරණවහන්සේගේ දේශනාවක තියෙනවා. මාර්ගයේ වැඩෙන ආකාරය පිළිබඳව සමත විපස්සනා සමත පූර්වංග විදර්ශනා, දර්ශනා පූර්වංග සමත, යුගනද්ද ධම්මෝද්දච්ච කියලා හතරක් පිළිබඳව. එතකොට අපි ගොඩක් වෙලාවට අද පුරුදු වෙලා තියෙනවා අපි එහෙනම් සමතේ වඩලා විදර්ශනා කරනවා. තව කට්ටක් පුරුදු වෙනවා විදර්ශනා කරලා සමතේ වඩනවා කියලා. තව පිරිසක් පුරුදු වෙලා තියෙනවා මේ දෙකම එකට වඩනවා කියලා. තව පිරිසක් අර ධම්මෝද්දච්චය කියලා ධර්මයේ විමසීමෙන් කියන කාරණාවට යොමු වෙලා තියෙනවා. ඇතර මේ සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ දෙකේ මේ සූත්‍රයේ නම අරහත් පත්ත සූත්‍රය. ඒ තමයි අරහත් වීම පිණිස පිළිපන් දේශනාව. ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ මොකද්ද විස්තර කරන්නේ? අරහත්ත්වයට යොමු වෙන මාර්ග හතරක්. එතකොට මේ සෝතාපන්න වීමට නෙමෙයි මේතන විස්තර කරන්නේ අරහත්ත්වයටපත් වීම. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ. අරහත්ත්වපත් අරහත්ත්වයේ පිණිසමයි. ඒ තමයි සමත පූර්වංග විදර්ශනා දර්ශනා පූර්වංග සම්මත යුගනද ධම්මොත්පත්ති. ඒක මාර්ගයට ආව කෙනාගේ පුරුදු කරන විදිය මම ඔක ලස්සනට පැහැදිලි කරලා තියෙනවා සැබෑ දහම්මක පුරුදු කරමු කියලා දේශනාවක් කරලා මෙන්න මේකේ මම ඔක ගොඩාක් විස්තර කරලා තියෙනවා ඊළඟට තමයි සලායත් මහා සලායතනික සූත්‍රය අවිජ්ජා පහන සූත්‍ර වගේ දේශනාවලදී පැහැදිලි කරනවා ඊළඟට කිංසුකෝම සූත්‍රය මේ දේශනාවලදී පැහැදිලි කරනවා මඟ හැටියට විස්තර කරනකොට මේ සමතිපස්සන දෙකම එකට මාර්ගය මොකද සමතිපස්සන දෙකම. එතකොට එහෙනම් සමත විපස්සනා දෙකම එකට යන්නේ. මග වැඩෙනකොට සමත විපස්සනා දෙකම එකට යනවා. ඊළඟට දැන් අතන අරහත්ත්වපත්ත සූත්‍රය පැහැදිලි කරනකොට පුජ්‍යලයේ වඩන එකක් තියෙන්නේ. හැබැයි මගට ආව. මගට ආව පුජ්‍යලයා සමතේ පුරුදු කරලා ඒ සමතේ මුල් කරගෙන විදර්ශනාව කරන්න යනකොටම අන්න එතන පැහැදිලි කරනවා ඒ මග දර්ශනයකට ආව කෙනා එයාට ඒ දේ මුල් ඒ දෙක මුල් කරගෙන මාර්ගය උපදිනවා කියලා. ඇයි එයාට අර සත්‍ය ස්වභාවයේ හැම මොහොතකම සත්‍ය දකින්නේ නැහැනේ. සෝතාපන්න කෙනෙක් වුණත් හැම වෙලෙම සත්‍ය දකින්නේ නැහැ. විසාකම අවපාසිකාව වගේ මේ කතාව අහලා ඇතිනේ. එතකොට ඒ වගේ ඕනම කෙනෙක් මේ සෝතාපන්න වෙච්ච කෙනා රාග වෙන දුරු වෙලා නැහැ. රාගයත් එක්ක විසත් එක්ක කටයුතු කරනවා. එතකොට ඒ අවශ්‍ය සත්‍ය දකින්නේ නැහැ. අනික සෝතාපන්න කෙනාටින් පවිතු කර්ම සිදු වෙනවා හතර සූත්‍රයේ දේශනා කීරේ සඳහන් වෙනවා. ඒක ලොකු විදියට විභාග දෙන්නේ නැහැ. නමුත් ඒ ඒ අවස්ථ සත්‍ය දකින්නේ නැහැ. එතකොට එහෙනම් ඔහුට සත්‍ය දකින්නට මග ඉපදෙන්නට ඕනේ. එතකොට මග ඉපදෙනවා කියලා කියන්නේ ඒ මග මම උපද්දව ගන්නව නෙමෙයි. ඒ මම කරන වැඩක් තියෙනවා. මම කරන වැඩේ තමයි මම සමතේ සමතයක් වූ විදර්ශනාවේ පුරුදු කරනවා. ඒක පුරුදු කරනකොට ආතාපි සම්පය හතිමා. ඒ කියන්නේ සිහිය නොවන වීරිය මාර්ගයට අවශ්‍ය වෙන විදිහට කැටි වුණාට පස්සේ අන්න පුජ්‍යල ස්වභාවයෙන් තොරව මාර්ගය උපදිනවා. අන්නේ මාර්ගයේ ඉපදීමත් ඉපදෙනවා ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? අන්න ඔහු එක්ක අරහත්ත්ව කරාම ඔහුගේ වීමක් තියෙනවා. මෙන්න මේ විදිහට ක්‍රම හතරක් තමයි මේ අරහත්ත්ව පත සූත්‍රය තුළ පැහැදිලි කරන්නේ. මේක ඇත්තටම ගොඩාක් විස්තර කරන්න ඕන කාරණාවක්. මෙතන මේ ලොකු විස්තරයක් මේ මේ කාරණා තුළ ගැඹුලා තියෙනවා. එතකොට මම මේක තේරුම් ගන්න ඕන තව කාරණාවක් ඉස්මතු කරන්න මේ පින්වතුන් දේශනාවලට ධර්මයට වඩා කැමති නිසා මේ පින්වතුන් අහන්නේ මිගසාර සූත්‍රයේ බිම්බිසාලා කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒකේ පැහැදිලි කරනවා පුරාණ සිද්ධාර්ථ කියලා වඩුව දෙන්නේ. මේ දෙන්නම සකදාගාමි වෙලා ගිය කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට සකදාගාමි වෙන්න හේතුවක් නැහැ කියලා මිගසාලා කියනවා. මිගසාලා කියන ඒ කාන්තාවට කියන මොකද හේතුව මගේ තාත්තා බ්‍රහ්මචාරී, බාප්පා අබ්‍රහ්මචාරී කෙනෙක්. කියන්නේ එක්කෙනෙක් බ්‍රහ්මචාරී කියලා එක්කෙනෙක් අබ්‍රහ්මචාරී කියලා. ඉතින් එහෙම එකේ කොහොමද දෙන්නම සකදාගාමනා කියන්නේ කියලා. එයාට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒ බ්‍රහ්මචාරී එක්කෙනාගේ සීලය වැඩි. නමුත් ප්‍රඥාව අඩුයි. ඊළඟට අබ්‍රහ්මචාරී එක්කෙනාගේ ප්‍රඥාව වැඩි, සීලය අඩුයි. මෙන්න මේ කාරණු දෙක තමයි දෙන්නගේ වෙනස. හැබැයි දෙන්නම සකදාගාමී. එතකොට සකදාගාමී කියනකොට පුජ්‍යලයන් දෙන්නගේ මෙහෙනම් නුවණ මට්ටම එක වෙන්නට ඕනේ. දැන් අපි හිතමු සෝතපන්න මේ දෙනා සෝතපන්න වෙලා ඉද්දී සකදාගාමී වෙන්නට ඕනේ. එතකොට මේ දෙනම සෝතාපන්න වෙලා ඉන්නකොට සකදාගාමි වෙන්නට එක්කෙනෙකුගේ සීල වැඩි එක්කෙනෙකුගේ ප්‍රඥාව වැඩි. ඒ එයාගේ නෝන ආකාරය. නමුත් එකම විදිහට වැඩපිළිවෙලක් පුරුදු වෙනවා. සීලය මුල් කරගෙන බ්‍රහ්මචාරී කෙනා ඒ සීලය මුල් කරගෙන කාමයන් එක්ක හැප්පෙනකොට ඒ කියන්නේ අර කාමයේ මූලිකව ඊළඟට සෝදාපන්න වෙච්ච කෙනාට කාමරාගයත් එක්කනේ තියෙන්නේ කාමරාගය පටිගය. කාමරාගය පැත්තට ප්‍රහාරය ලැබුණා පටිගය පැත්තට ප්‍රහාරය ලැබෙනවා. එහෙනම් කාමරාගයත් එක්ක තමයි සීල සම්බන්ධයෙන්. එහෙනම් එයා සීලත් එක්ක යනකොට මොකද වෙන්නේ? අර කාමරාගෙට ඉඩ නැහැ. එහෙම ඉන්නකොට ඔහුට ඔහුගේ අර සමත මුල් කරන විදර්ශනාව වගේම තමයි ඔහුගේ නුවණ වැඩෙනවා. ඒක මුල් කරගෙන මාර්ගාංගයක් හැටියට අන්න එතකොට සෝතාපන්න කෙනා සකදාගාමී මාර්ගයේ ඉඳලා සකදාගාම වෙනවා. ඊළඟට අර සීලයෙන් අඩු අබ්‍රහ්මච අබ්‍රහ්මචාරී කෙනා ප්‍රඥාවෙන් වැඩි කෙනා ඒ අබ්‍රහ්මචාරී කෙනා ඔහු මොකද වෙන්නේ? ඔහුට රාගය එනකොට ඔහු ප්‍රඥාවෙන් හිත හිතා ඒක අතහැර නමුත් සීලයේත් එක්ක නෙමෙයි යන්නේ. ප්‍රඥාවෙන් හිත හිතා අතහරිනවා. ඔහු අබ්‍රහ්මචාරීව ඉන්නේ. ප්‍රඥාව හිත හිතා අතහරිනවා. එතකොට ඒ ඒ චින්තනයේ හේවනේ තමයි. අරයා සීලයෙන් කාමරාගයට ප්‍රහාර එල්ල කරා. මෙයා ප්‍රඥාවෙන් එල්ල කරා. හැබැයි මේ දෙන්නම් පුජ්‍යලයකට කරන්නේ. මේ දෙන්න මේ විදිහට පුරුදු කරනකොට මොකද වෙන්නේ? අරයාගේ සීලය මුල් කරන් අර මග වැඩෙනවා වගේම මෙයාගේ ප්‍රඥාව මුල් කරන් මාර්ග අංගයක් හැටියට ප්‍රඥාව වැඩෙනවා. එතකොට මාර්ග අංගය වැඩෙනකොට ප්‍රඥාව සකදාගාමි වෙන්නට දෙන්නගේ එකම විදිහට වැඩෙනවා. හැබැයි මුල්ුනේ මොකක්ද? අරයාගේ සීලය, අරයාගේ ප්‍රඥාව. අන්නේ වගේ තමයි මේ සමතයත් විපස්සනාවත් කියන කාරණාව මාර්ගියාව කරනට මුල් වෙන්නේ ඇති. මෙන්න මෙතන මේ මහා චත්තාරේ සූත්‍රය තුල ලස්සනට ඒ කාරණාව පැහැදිලි වෙනවා මේ සම්මාදිට්ඨියෙන් යුක්තව මගේ වැඩෙන ආකාරයට ඊළඟට සතිපට්ඨාන සූත්‍රය තුළ සම්මාදිට්ඨිය කියන කාරණාව විතර කළා එතන මාර්ගය වැඩෙන ආකාරය මෙන්න මේ පරයයන් දෙක අපි හොඳට අධ්‍යයනය කරොත් මග වැඩෙන ආකාරයත් මග වැඩිච්ච පුද්ගලයන් ජීවත් වෙන ආකාරයත් ක්‍රම දෙකක් තියෙනවා. දැන් සම්මාදිට්ඨියෙන් යුක්ත වෙච්ච කෙනා, දර්ශනයෙන් සවිසුද්ධ වෙච්ච කෙනා, සෝතාපන්න වෙච්ච කෙනා, කාමයේ සේවනය කරා කියලා එයාගේ සම්මාදිට්ඨිය දුර වෙලා නැහැ. එයාගේ ලෞකික සම්ලෝකන සම්මාදිට්ඨිය එහෙම තියෙනවා. හැබැයි සත්‍ය දකින්නේ නැහැ එතනදී. එහෙනම් ඔය සත්‍ය දකින අවස්ථාව තුළ දෘෂ්ටියක් වෙනම සම්මාදිට්ඨිය තියෙනවා. වෙනම විදිහක් සත්‍ය දැකීමත් එක්ක. අන්න ඒක විස්තර කරන මහා චත්තාරිස දෘෂ්ටි. නමුත් ඔහුගේ දුක්ඛ ඥානං, සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ග ඥානං කියන ඥාන හතර යාගේ දුර වෙලා නැහැ. අන්න ඒක යාගේ එයාගේ ජීවිතය තුළ පිළිහිලා තියලා ඒක මුල් කරගෙන පුද්දල පුරුදු කරන මාර්ගයක් තියෙනවා. ඒ තමයි සම්මා සංකප්පයේදී අව්‍යාපාද අවිහිංසා නික්කම සංකප්ප මෙන්න මේ ටික සතිපට්ඨාන සූත්‍රය විස්තර කරනවා. නමුත් චත්තාරිස සූත්‍රය තුළ එහෙම එකක් විස්තර කරන්නේ නැහැ. මහා චත්තාරිසතු විස්තර කරන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය කියන එක තමයි විස්තර කරන්නේ ආරසිත වඩන අනාසිත වඩන කෙනාගේ යම් දෘෂ්ටියක් ඇද්ද යම් සංකල්පනාවක් ඇද්ද යම් ධම්මචි සම්බොජ්ජංගයක් ඇද්ද යම් පඤ්ඤා බලයක් ඇද්ද යම් පඤ්ඤා ඉන්ද්‍රියක් ඇද්ද මෙයයි සම්මා දිට්ඨිය. එතනම ඥාන කතාව විස්තර කරන්නේ නැහැ. ඊළඟට සම්මා සංකප්ප විස්තර කරනකොට නෙක්කම ව්‍යාපද අවිහිංසාව විස්තර කරන්නේ නැහැ. ආරසිත වඩන අනාහිත වඩන කෙනාට යම් විතරකයක් ඒ වගේම එතන ලස්සන වචන තියෙන අපනා වියප්පනා වඩ වඩාත් යොමු කිරීමක්. මේ දැක්ම වෙනස. අන්න එක තමයි සම්මා සංකප්පේ. එතන අව්‍යාපාද අවිහිංසා නෙක්කම සංකල්පනේ. ඒ වගේම තමයි වීරිය හැම එකටම විස්තර කරනවා. එතකොට මේ මාර්ගය සත්‍ය ඥානට ආව කෙනාගේ ජීවිත පැවැත්ම තුළ ස්වභාවයත් සත්‍ය ඥානට ආව කෙනා දර්ශනය දකින අවස්ථාවක් නැවතත් සත්‍ය දකිමින් ඉන්න අවස්ථාවක් පිළිබඳ අවස්ථා දෙකක් තියෙනවා. එතකොට ඒ සත්‍ය නිවැරදිව දකිනකොට අන්න ඔහු මම කියන කාරණාවකින් තොරව මාර්ගය ඉස්මතු වෙනවා. අන්න එතනදී තමයි සකදාගාමී බවටපත් වෙන්නේ හේතුවක් වන්නේ. අන්න ඒ වගේ තමයි අර සිද්ධාර්ථ පුරාණගේ කතාවෙත් ඒ වගේම අර සමතිපස්සනා කියන කතාවෙත් මේ හැම එකටම ඒ පුරුදු කිරීම හේතු වන්නේ. ඒ පුරුදු කරනකොට තමයි මේ විරිය නුවණ සිහිය අවශ්‍ය විදිහට මේරුවට පස්සේ පුජ්‍යල ස්වභාවයකින් තොරව මාර්ගය වැඩිලා එයා ඔහු මාර්ගඵලයක් නැත්නම් නිවීම කරා ඔහුගේ ජීවිතය සකස් වෙනවා. ඉතින් ඒ නිසා අපි ගොඩාක් මේ ධර්මය තේරුම් ගන්නට ගොඩාක් අපේ නුවණ මෙහෙවන්නට ඕනේ. එතකොට අපිට මේ මාර්ගය ගොඩාක් නිරවුල් කරගෙන ඉදිරියට යන්නට පුළුවන්. දරුවන් සරණයි. සාදු සාදු සාදු. සානස තේරුණා. බුද්ධ තේ සානස. හොඳයි අනිකුත් කල්යාණ මිතුරයන්ට මිතුරු මිත්‍රයන්ට අවස්ථාව තියෙනවා. සයනස්ත කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක් අපි තවදුරටත් ඉදී දෙමු. සයනස එතකම මම ඔබanse කලින් ප්‍රකාශ කරපු දෙයකින් මට යමක් දැනගන්න සයනස මේ ධම්ම උද්දච්චය කියන භාවනාව ගැන ඔබanse සඳහන් කරා. ඒ භාවනා ක්‍රම එක සමත විදර්ශනා යුගනන්ද සහ ධම්මෝද්දච්ච වශයෙන් ස්වාමීන් වහන්සේ ධම්මෝද්දච්ච භාවනා ක්‍රමයක් හැටියට කොහොමද යොදාගන්නේ කියන කාරණාව පුළු මම මේ මේ සාකච්ඡාවට පොඩ්ඩක් එහාට යන බව මම දන්නවා මේ කෙටියෙන් කියන්න පුළුවන් ද ස්වාමීන් වහන්සේ අනිත් කල්යනා මිතුරු නැවතත් මේ ආනාපාන සති සම්බන්ධව ප්‍රශ්නයකින් එකතු වෙනකම්. ඔව් තේරුණා සරයි. ඔව් ඇත්තටම මේක ප්‍රශ්නයක් මතුවිත කාරණාවක් තමයි. දැන් uh, අපි දාමන් සමත විපස්සනා කියන ඒ කාරණා දෙක අපි දන්නවා. එතකොට ධම්මොද්දච්ච කියලා ඇත්තට මෙතන කියන්නේ ධර්මයන් කියන විසිරීම කියන සාමාන්‍ය අදහස එතකොට ධම්මොද්දච්ච කියනකොට අපි සාමාන්‍යයෙන් අහමුත් හිතමු මේ ධම් කරනවක් අහනවා අහපු එකක් තියෙනවා. එහෙම නැත්නම් අපි uh, ධර්මයේ වැඩිපුර අහනවා. මෙන්න මේකත් එක්ක අපේ තියෙනවා මේ ධර්මය ඔස්සේම හිත යොමු වීම. එතකොට අපි ධර්මයම විතරක් කරන්නේ. දැන් අරකටි පැහැදිලි කරන්නේ සමතේ වඩනවා. නැත්තම් විදර්ශනා කරනවා කියලා අපි මේක අනිත්‍ය වශයෙන් මේක සත්‍ය හොයමින් අපි වාසය කරනවා. ඒ ඔක්කොම කරන්නේ මම. ඒතර මම කරන දේ තියෙන්නේ මම කරනකොට සිහිය නොවන වීර්ය වැඩනට පස්සේ මාර්ගය වැඩෙනවා. එතකොට මම කරන දෙයක් නෙවෙයි මාර්ගය විසින් ප්‍රඥාව මුල් කරගෙන නිවීම කරා යනවා. ඒ වගේම තමයි ධර්මයන් අහලා මේක හොඳට විමසනවා මේක හිතනවා මේක තේරුම් ගන්න ධර්මයන්ම ගලප ගලප කල්පනා කරනවා. එතකොට ඒක මුල් කරගෙන හිතේ විසිරීමක්. නැත්නම් ඒකට යොමු වීමක් එක්ක අර එක එක දේවල් වලට හිත යොමු වෙනවා. හැබැයි ඔහුගේ තියෙන්නේ අර ධර්මයත් එක්කමයි තියෙන්නේ. ධර්මයේ තේරුම් ගන්න දැන් අපි දැන් පටිච්චසමුප්පාදේ පංචවාස්කන්ධය නැත්නම් ආයතන නැත්නම් මේ කියපු දේශනා මෙන්න මේක තේරුම් ගන්න හොඳට හිතනවා. ඒ හිතනකොට ඒකත් හේතුවක් වෙනවා. මොකද්ද? අර සීය වීරිය නුවණ මේ කාරණා ඔක්කොම එකට කැටි වෙන්නට. අර සමතිපස්සන වඩනවා වගේ. අන්න මේ ඔක්කොම එකට කැටි වෙලා අන්න ඒ පුජ්‍යලය කිරීමකින් තොරව එතනත් මාර්ගය උපදිනවා. ඇයි ඔහුගේ විචක්ෂණ ශක්තියත් එක්ක ඒක තේරුම් ගන්න හදන උත්සාහයත් එක්ක අර සිහිය නුවණ වීරිය එකට කැටි වෙලා මාර්ගයට වැඩෙනවා. ඇත්තරම මේ මේ කාරණා අපිට ගොඩාක් හිතන්න ඕන තේරුම් ගන්න ඕන කාරණා. ඉතින් මේවත් එක්ක අපිට මේ පුදුම ආකාර විදිහට ධර්මය හරියට තේරෙනකොට ලොකු සතුටක් ලබන්න පුළුවන්. මේක මුල් කරගෙන අපිට බුද්ධංග ධර්ම අපේ ජීවිතය තුළ ඇති කරගන්න හේතු වෙනවා. එතකොට අර විදියට ධර්මයේ තේරුම් ගැනීමද විමසන එකත් එක්ක අර බොජ්ජංග ධර්ම තමන්ගේ ජීවිතය තුළ ඇති වෙනවා. අන්න එතකොට අර මාර්ගය වැඩිලා එතනින් එහාට මාර්ගය දියුණු වෙනවා. අන්න ඒක තමයි මුද්දක කියලා කියන්නේ. ඒ විදිහට ධර්මයේම හිතමින් ධර්මයේ විමසමින් ඒ වාසය කරන දේ තුළ අර නුවණ සිය වීර්ය එකට කැටි වුණාට පස්සේ එතන මාර්ගය බඩටපත් වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට අපි අර අපේ ජීවිතය තුළට ධර්මයන් ගලප ගන්න උත්සාහ කරාම අපේ සැබෑවටම විමුක්තිය නැත්නම් අපේ ජීවිතේට මේ සැබෑ විමුක්තිය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඊළඟට තිරසනසනස විතාම් පිං මේ ආකාරයට මේ කාරණාවන් නිසියාකාරව ඉස්මතු නොවෙච්ච නිසා මම හිතන්නේ එහෙම කියන එක හරියට දන්නේ නැහැ මේ මේ අපි මේ ලංකාවේ ධර්ම අහටම අවුරුදු මේ මේ පමණ කාලයකට ওই ධම්ම උද්දච්චය වැනි දේවල් හරියට පැහැදිලුනේ නැහැ කියලා කියන්න හිතනවා මට අපි අපි අහලා තියෙන ධර්මයේ ප්‍රමාණය හැටියට හැබැයි ඉතින් අපි එච්චරම හපුවා නොවෙන්න පුළුවන් එච්චර මේ එවැනි ක්‍රම ඉස්මතුනේ නැහැ කියලා හිතනවා අපේ හැමතුනේ මේ සමත භාවනා විදර්ශනා භාවනා ගැන බොහෝ විට කියුණාට යෝගනන්ද භාවනා ගැනත් ඉතින් මිට ඇහෙන්න තිබෙනවා නමුත් ධම්මුද්දච්ච ගැනීම කියවිලාම නැහැ ඉතින් කිසියම් එසේ නමුත් කිසියම් ආකාරයකට ඔය ධම්මුද්දච්චය ඒ භාවනා ක්‍රමයේ යොදාගෙන හිටපු අය ඒ වචනේවත් දන්නේ නැතුව හැබැයි පසු කාලයක මේක වැරද්දක් අත මේක වැරදි ක්‍රමයක් මෙතන සමතත් නෙමෙයි මේක සමත භාවනාවක් නෙමෙයි විදර්ශනාවක් නෙමෙයි කියලා ඒක අතාරලා අතරමං වෙච්ච අවස්ථාවලුත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා සවන්වාස. ඒ නිසා ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීම ඉතාමත්ම අගය කරන සවන්වාස වටිනවා. මේවන් ක්‍රමයකුත් තියෙනවා. ඒ තුලිනුත් තථාගතයන් වහන්සේ මේ පැහැදිලි කරලා තියෙන ආකාරයකට කෙනෙකුට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒ තුලින්මත් සත්‍ය බොජ්ජංගයන් පවා වැඩෙනවා. එයින් කියවෙන්නේ ස්වාමීන් වහන්සේ එයාටත් එහෙමනම් ධානයන් ධාන මට්ටම පසු කරමින් අවබෝධයන් කරා යනවා කියන එකද ස්වාමීන් වහන්සේ ඒ ඒ නම් මුද්දච්ච වන්න කෙනා පවා කෙනෙකුට හිතෙන්න පුළුවන් මනසේ කිසියම් කලබලකාරී බවක් නේද මේ තියෙන්නේ කියලා මේ භාවනාවට වාඩි වෙලා ධර්මයේ මෙනෙහි කරමින් ඉඳීම තුළ එසේ නම් ස්වාමීන් වහන්සේ ඒ අයටත් ඒ කරන යෝගියාටත් ප්‍රථම ධානය, ဒုတိ ය ධානය ආදි වශයෙන් ඒ ධානයන් පසු කරමින් අවබෝධයන් කරා යෑමක් සිදු වෙනවද ස්වාමීන් වහන්සේ? ඊට සරණයි ඇත්තටම මේ මුලින්ම කියනවානේ ගොඩක් ඇත්තටම මේ දේශනාව කතා කරලා අඩුයි. ඒක මහත්ය කිව්ව නිවැරදි. ඊළඟට තමයි ওই විදිහට ප්‍රශ්න කතා කරන්නේ ගොඩාක් වටිනවා. ඒක ඇත්තටම මේ ගොඩාක් ධර්මයේ නිරවුල් කරගන්න බොහෝ අයට ඒක උපකාරයක් වෙනවා. ඇත්තටම මේ දැන් අපි මම ඔය සම්බන්ධයෙන් ගොඩක් දේශනා ගොඩක් කාරණා පැහැදිලි කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔහුට මේ සියලු දේවල් සම්පූර්ණ වෙනවා. මොකද සමාධිය සම්පූර්ණ වෙන්නේ අනාගාමීමත් එක්ක මේ සියල්ලක්ම ඔහු ප්‍රඥාවෙන් දැකලා ඔහුගේ මාර්ග අංගය හැටියට සියලු දේ වැඩෙනවා. ඒක මාර්ගයත් එක්ක වැඩෙන දෙයක්. එතකොට දැන් මේ තව මං කාරණාවක් මේක මේ මේ ප්‍රශ්න අහපු නිසා මම පැහැදිලි කරන්න දැන් පඤ්ඤාය මුත්තු බුදු භාගය මුත්තු කියලා අපි සහතන වහන්සේලා දෙනමක් ගැන අහලා තියෙනවා ගොඩක් වෙලාවට අපි මේකත් නිවැරදි තේරුම් ගන්නෑ. බුදුරණවහන්සේගේ දේශනා කීපයක් තියෙනවා පඤ්ඤාය බුද්ධ බුදුබාගින් මුත්ත විස්තර කරන. එකක් තමයි මහා නිදාන සූත්‍රයේ මහා නිදාන සූත්‍රයේ අවසාන විස්තර කරනවා කවුද පඤ්ඤාය මුත්ත කියලා කියන්නේ කියලා. පඤ්ඤාය මුත්ත කියලා කියන්නේ එතන නව සත්තාවාසම කියනවා නව සත්තාවාස. ඒ කියන්නේ මේ රූප අරූප ධානාත් අසන සත්තත්. අනිත් සියලු දේ. ඒ සියල්ලන්ගේම සියල්ලන්ගේම සමුදය ආස්වාදයේ අස්තංගමයේ ආදීනව නිස්සරණ මේ සියල්ලක්ම මනා ප්‍රඥාවෙන් දැකලා නිදහස් වෙච්ච කෙනාට ප්‍රඥා මුක්ත කියලා කියනවා. බුද්ධභාග මුක්ත කියනවා එයාට මේ පැත්තක් තියෙනවා ඒ වගේම අනිත් පැත්ත තමයි අත්ව විමුක්ත. ඔන්න ප්‍රඥා මුක්ත බුද්ධභාග විමුක්ත කියන දෙන්නාගේ විස්තරය මහානදාස සූත්‍රයේ තියෙන එක. ඊළඟ අංගුත්තර නිකායේ තියෙනවා පඤ්ඤායමුත් සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් බුද්ධභාගමුත් කියලා වෙනම සූත්‍රයක් ඒකේ පැහැදිලි කරනවා කවුද පඤ්ඤායමුත් කියන්නේ පළවෙනි ධ්‍යානය දෙවෙනි ධ්‍යානය තුන හතර රූපාවචර අරූපාවචර ධ්‍යානයි මේ සියල්ලක්ම ප්‍රඥාවෙන් දැකලා ප්‍රඥාවෙන් සමුදය ආස්වාදයේ ආද නිස්සරණය සමුදය අත්ංගෙ මේ සියල්ලක්ම ප්‍රඥාවෙන් දැක නිදහස් කෙනාටයි ප්‍රඥාය මුත්‍ත කියන්නේ බුදුගාමී මුත්‍ත කියන්නේ මේ සියල්ලක්ම ප්‍රඥාවෙන් දැක නිදහස් වෙනවා ඒ වගේම ඔහුට කයෙන් ස්පර්ශ කරනවා කියලා වචනයකුත් තියෙනවා මෙන්න මෙයා තමයි බුදුබාගේ මුත්‍ත කියන්නේ එතකොට එහෙනම් දැන් අපි අර සාමාන්‍යයෙන් අපි අහලා තියෙන සුසීම ස්වාමීන් වහන්සේ ධර්මය අහද්දීම තමයි මේ අරහතටපත් උනේ ඔව් බුදුරණවහන්සේ ගිහිල්ලා අහනවා මේ මරහත්ත්‍ය ප්‍රකාශ කරපු අය කවුරුත් ඉරුදිලා බලන්නේ මොකුත් නෑ. ඉතින් මේ කොහොමද අරහත්ත්‍ය ප්‍රකාශ කරන්න කියලා. ඊළඟට ඔහුගෙන් පටිච්චසමුපාද ගැන ප්‍රශ්න ඇහුවට පස්සේ ඔහු මේ ඒ අවස්ථාව තුළ සම්පූර්ණයෙන් නිගලස් වෙනවා ධර්ම තේරුම් අරගෙන ඒ අවස්ථාවේ බුදුරණවහන්සේ ඔබට කියන දහනවා මේ මේවා මේ මේ ධ්‍යාන ඉරුදි ඊළඟට මොනවද ඔය අස්තුවේ මොකද මොකුත් නැහැ කියනවා. නමුත් මේ ඔබට දහස නිදහස් කියනවා. එහෙනම් ඕවර ප්‍රඥාව තුළින් මේ සත්‍ය දැකීමෙන් මේ ධ්‍යාන සියල්ලක්ම ප්‍රඥාවෙන් සම්පූර්ණ කරමින් පහු ඉදිරියට ගමන් කරලා තියෙනවා. එහෙනම් මේ ධම්මොද්දච්ච කියන මේ ස්වභාවයෙන් යුක්ත පුරුදු කරන කෙනාට අනිවාර්යයෙන් මාර්ගයේ ඒ යාගේ අභ්‍යන්තරේ නුවණක් වැඩෙනවා. ඒ වැඩෙන නුවණ මාර්ග අංගයක් හැටියට සිහිය වීරිය මේ ඔක්කොම කැටිනාට පස්සේ අන්න ඔහුට මේ පීති සමාධි සම්ප්‍රීතිය සමාධිය පස්සද්ධිය කියන මේ සියලු බොජ්ජංගත් එක්ක අර ධ්‍යාන සියල්ලක්ම ඔහුට සම්පූර්ණ වෙනවා. හැබැයි සියල්ලක්ම නිවැරදිව සම්පූර්ණ ප්‍රඥාවෙන් යනකොට අනාගාමී වෙනකොට නමුත් ඊට මෙහා පවා එයා මාර්ගයේ තුලදී ඔහුගේ අර මේ හතරම සම්පූර්ණ වුණාට ඔහුට යම් කිසි විදියකින් මේ සමාධි ඒ ධ්‍යාන ඔහුට ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඊට සාදු සාදු සාදු සයන්ස් හොඳයි කල්යාණ මිත්‍රයන්ට නැවතත් විවෘත කරනවා අවසන් ස්වාමීන් වහන්සේ වාසියද අපිට මේ පැහැදිලි කරලා දෙන්න මේ අහිත් සූත්‍රයේ අහිත් ස්වාමීන් වහන්සේ ඒ විස්තර කළ විදිහට බෞද්ධාස්ති කියුවේ ඒ කියන්නේ ධර්මාස්ති පැහැදිලි කරේ පැහැදිලි කරේ ඒ ලෞකික පැත්ත මෙන්න මේ ආදරණීය ආනාපාන සතියේ එහෙම කිව්වොත් හරිද ඒකට ඊට වඩා වෙනස් විදිහක් නේද කියන්නේ මධ්‍යපනතාව විශ්වනේ උදාහරණයක් ඇවිල්ලා මේ මහාත්ම ආනාපාන සති සූත්‍රයේ කියන විදර්ශනාව පැත්තකින් කොහොමද සවනාසේ ඒකන ඒ දෙකේ ඒක ඒකනේ ඒක කොහොමද ඒක තේරුම් ගන්න තේරුම් ගත යුතු කාරිය කියලා ඔව් ඒක නිවැරදි ඒක ලෞකික දැන් ලෞකික කියනකොට මේ බ්‍රහ්ම ලෝක ගාමී සියල්ලම ලෞකිකයි එතකොට ලෝකෝත්තර මාර්ගයට එනකම් සියල්ලක්ම ලෞකිකයි. ඒතර අරිට ස්වාමීන් වහන්සේ විස්තර කරපු සියල්ලක්ම ලෞකික මාර්ගය තමයි. අතර විස්තර කරන කාරණාව සම්පූර්ණයෙන් නිවීම දක්වා ලෝකෝත්තර මාර්ගයේ තමයි එතන විස්තර කරන්නේ. විවාහාරයක හජමාවතක විස්තර කරනවා. අනික එතන විස්තර කරනවා ආනාපාන හතිය සීල දනාට උදාරන්නේ නැහැ කියලා. සතිය නුවණ දෙකම හොඳට ප්‍රබලව තියෙන අයට තමයි ආනාපාන හතිය මේ විදිහට විමුක්තිය කරා ගමන් කරන්න කියලා බුදුරජාණන් පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා මේ මුලින් අරට ස්වාමීන් වහන්සේ විස්තර කරපු කාරණා ලෞකික ප්‍රතිපදාව අතන විස්තර කරන කාරණාව ලෝකෝත්තර මාර්ගයේ ඒ කාරණා නිවැරදි. ඒකන සමනස එතකොට දැන් මම දැන් මුල දේශනාවල අහලා දෙනගෙන ක්‍රම සහ කරනකොට දැන් මේ ආනාපාන සති භාවනාවේදී ශාස්ත්‍රාවක් වෙනවා නිකන් මේ ආනාපානයේ තුනී වෙලා යන අවස්ථාවක්. ඉතින් එතන ඉන්නකොට සාමාන්‍යයෙන් එතන තුලින්ම අපිට මේ ඔය මේ නිවන කරා යන්න පුළුවන්ද නැත්නම් අර වගේ දර්ශනාවක් කරලා යුතුයද නැත්නම් ඒ වගේ දෙයක් මට සිතුවිතන ලැබුණා කල්නා ඒ කියන්නේ එහෙමත් එහෙම එහෙම ඉතනක හරියද ඇතරම ඒ වගේ දේ පුරුදු වෙන්නට ඕනේ බොජ්ජංග වැඩෙන්නට ඕනේ ඒ සියලුම කාරණා තුල බොජ්ජංග වැඩෙන්නට ඕනේ දැන් ඒ ඔතනදී පටන් ගන්න පුළුවන් ඔකත් එක්ක එතකොට ඔතන කයක් ඇතයි කියලා ගත්ත කාරණාව කුමක්ද කියන එක ප්‍රකට කරගෙන එතනින් එහාට පුරුදු කරන්නට ඕනේ. එතකොට ඒකට අර හේතුඵල ධාම ගැන නුවණ බුද්ධං වඩින ආකාරයට එතන ඒ ආකාරයට පුරුදු කරන්නට ඕනේ. එහෙම නැතුව අපට සියුම් වෙලා නොදැනී ගිහිල්ලා අපට දැන් ඇත්තටම සිත සමාධිමත් වෙනකොට ගොරෝසු අරමුණ අඩු වෙලා යනවා. ඒකත් එක්ක අපට අර කාරණා ප්‍රකට වෙන්නේ නැහැ. නමුත් ප්‍රකට නොවෙච්ච බව අපට අරමුණක් එක්ක අපට ප්‍රකට වෙන්නේ නැති. ඒක තමයි අපිට ගොඩක් වෙලාට තියෙන්නේ. ඒ විදිහට වාසය කර පමණින් ඒ අවස්ථාව තුළදී විමුක්තිය කරා නැත්නම් මාර්ගය වැඩින්නේ නැහැ. මොකද බුදුරන් වහන්සේ ඒක වෙන විදිහකට ඒ අර අරට ස්වාමීන් වහන්සේගේ ප්‍රතිපදා වෙනම ඒ කාරණා වෙනම පැහැදිලි කරා. මේ විදිහට තමයි බුදුරන් වහන්සේ පැහැදිලි කරපු විදිහට විමුක්තිය නැත්නම් නිවීම කරා නැත්නම් බොජ්ජං වැඩින ආකාරයට මාර්ගය පුරුදු වෙනවා. ඉතින් එහෙනම් අපි අනිවාර්යයෙන්ම කායන පස්සනාව කොටස තුළ වේදන පස්සනාවට යන්නට බුද්ධංග පුරුදු වෙන්නට ඕනේ. බුද්ධංග වැඩෙන්නට ඕනේ. එහෙම නොවැඩි වේදන පස්සනාව කරා යන්නේ නැහැ. මොකද අපට වෙනම සැපේ ප්‍රීතිය ප්‍රකට වෙනවා. හැබැයි ඒක ලෞකික පැත්තෙන් ධ්‍යාන පැත්තට යන ප්‍රතිපදාව. අර වේදන පස්සනාවට දර්ශනාවත් එක්ක යන ප්‍රතිපදාවට නම් අර කායන පස්සනාවට සිතුලදී මේ බුද්ධංග වැඩෙන්නට ඕනේ. ඒක බුදුරණන් වහන්සේ ඉදිරියට පැහැදිලි කරලා තියෙනවා. ඒක අපි හරියටම හතිපට්ඨානේ පටිච්චසමුප්පාද න්‍යාය ආර්ය සත්‍ය මේ සියල්ලක්ම එක්ක අපි ධර්මයේ එක්ක අපි අධ්‍යයනය කරොත් ඒක නිර්වෘල් බව, ඒක නිවැරදි බව අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි අනිවාර්යෙන් මේ කාරණාව පුරුදු කරන්නටම ඕනේ. එතනින් එහාට ওই විදියට සමතියේ සමත යම් කිසි විදියකට වැටලා තියෙනවා නම්, දහම නුණක් තියෙනවා නම් එවැනි කෙනෙකුට ලොකු උපකාරයක් එතනින් එහාට මේක පුරුදු කර ගන්නට. ඒ විදියට වැඩි වුණාට පස්සේ අමාරුයි. වැඩි කෙනෙකුට මේක තේරෙනවා නම් අන්න යාට පහසුවක් තියෙනවා ඒක තේරුම් ගන්නට. හැබැයි දහම නුවණ තියෙන්නට ඕනේ. මේ හේතුඵල දහම ගැන නිරවුල්කම තියෙන්නට ඕනේ. එයාට පුළුවන් එතකොට එහෙනම් මොකද්ද මෙතන මේ සිදුවෙන ස්වභාවය කියලා කොහොමද මේ හයක් ඇතයි කියලා ගත්තේ කියන කාරණාව ප්‍රඥාවෙන් ඒ ධර්මයක් නුවණින් විමසනකොට ඒකත් එක්ක බුද්ධංග දිනු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඊටවසන්න. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ මෙතෙන්දී අදහස අදහසක් නෙවෙයි සූත්‍රයේ තියෙන අර මොට්ටක් සති මොට්ටක් සති කියන වචනේ දැන් ස්වාමීන් වහන්සේ සඳහන් කරා මේ ආනාපාන සති භාවනාව තියෙන්නේ මේ තීක්ෂණ බුද්ධියක් තියෙන කට්ටියට කියලා. නමුත් අපි කවුරුවත් දන්නේ නැහැ කවුරුවත් කියන්නේ මම නම් විශේෂයෙන් දන්නේ නැහැ මට ඒ අවශ්‍ය බුද්ධිය තියෙනවද කියලා. අපි මම හිතනවා මුගක් දෙනකොට ওই ප්‍රශ්නේ ඇති. ඔය ආනාපාන සතිය වඩාගෙන යනකොට තමන්ට තේරෙනවද ඔය මේ ඒ බුද්ධිය තියෙනවද නැත්නම් මේ ආනාපාන සතිය දිගටම කරගෙන යන්න තරම් මට පුළුවන්කමක් තියෙනවද කියලා දැනගන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවා ස්වාමීන් වහන්සේ තේරසරණයි අපිට එහෙම එකපාරට කියන්න බෑ ඒ නිසා අපි පුරුදු කරන්නට ඕනේ අපි ආනාපාන සතිය ඒක පුරුදු කරනකොට අපි අර බුදුරණවහන්සේ කියපු ක්‍රමය පුරුදු කරන්නට ඕනේ එතකොට අපට ඒ කියපු ක්‍රමයට සම්පූර්ණයෙන් එකපාරට අඩින්නේ නැහැ. සමහරවිට මේ ජීවිතේ වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඇත්තට මේකේ අවසාන තියෙන නිවීමනේ. නමුත් අපට යම් කිසි මට්ටමකට හරි පුරුදු කරගන්න පුළුවන් වෙනවා. එතකොට අපි ඒකත් එක්ක අපි වෙන දේවල් පුරුදු කරන්නට ඕනේ. දැන් රාහුල ස්වාමීන් වහන්සේට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියලා යනවා ආනාපානසති පුරුදු කරන්න කියලා. ඒ වගේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒක දන්නේ නැහැ පුරුදු කරන්න. බුදුරණවහන්සේ සාරිපුත් ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඔබ මොකද්ද කරන්නේ? බුදුරණවහන්සේ කලින් කියලා ගියා පංචමාස කාලේ සත්‍ය දකින්න කියලා. ඊළඟට බුදුරණවහන්සේට කියනවා ස්වාමීනි මට සාරිපුත් ස්වාමීන් වහන්සේ මෙහෙම ආනාපානස පුදු කරනවා මේක කොහොම කරොත් මහත්ඵල කියලා. මේ ඊට පස්සේ බුදුරණවහන්සේ ඒකට දෙන උත්තරේ මුලින්ම ආනාපානසය නෙමෙයි කියන්නේ. අන්න ධාතු මනසිකාරත්වයක විස්තරයක් කියනවා. ඒක කියලා ඉවරලා තමයි ආනාපානසය ගැන කියන්නේ. එතකොට එනම් අර නෝන මෝරණ විදියට වැඩ පිළිලක් කියනවා. අපට ඒ කාරණා අපිට ස්වයංව තේරුම් ගන්න බෑ. නමුත් අපට පුරුදු කරන්න පුළුවන් ඒක. ඒක අපට කියලා දිනා කර ටික ටික ඉමසන්නට පුළුවන්. ඒ වගේම තමයි අපට ඒක පුරුදු කරන අතරතුරදී තවත් දේවල් අපට පුරුදු කරන්න පුළුවන්. ඇත්තටම මම විදර්ශනා භාවනා ගැන පුංචි දේශනාවක් කළා තියෙනවා. ඒක මුල් කරගෙන තියෙන ආනාපාන හතියමයි. ඒක මුල් කරන් මේ අර ආනාපාන හතිය මුල් කරන් සම්පූර්ණ විදර්ශනාව ප්‍රකටව නොවැඩෙන නිසා ඒක තුල යම් වැඩපිළිවෙලක් මම පුංචි වැඩපිළිවෙලක් ඉස්මතු කරලා තියෙනවා. ඒ විදිහට පුරුදු කර ඒ විදිහට පුරුදු කරනකොට ඒකත් එක්ක අනිත් දේවල් පුරුදු කරනකොට අපිට නුවණ සිහිය යම් කිසි දවසක හොඳට වැඩනට පස්සේ එක්ක ආනාපානසතියෙම යන්න පුළුවන් නැත්නම් වෙන ක්‍රමයකින් හරි යෝග්‍ය මාර්ගය වැඩෙනවා. ඉතින් ඒ නිසා අපට නැහැ කියලා හෝ තියනවා කියලා හෝ අපට නොකර ඉන්න නොකර ඉන්න මේ නොකර ඉන්නවා කියන කාරණාව නෙමෙයි අදාළ තියෙන්නේ. ඔය කරන්න පුළුවන්. අපට ඒක වැඩි නැත්නම් වෙන දෙයක් කරන්න පුළුවන්. අපට එන දේ කරනකොටත් අපි අර හේතුඵල ධහමම විමසනවා නේද? දැන් කායන ප්‍රශ්න කොටස තුළදී අනිත් භාවනා කොටස් කියනවනේ මිලියාපත ඊළඟට පටික්කෝලේ මේ වතුරත් අපි හරියට බලන්නට ඕනේ මේ ආනාපානසති ක්‍රමෙත් එක්කම මේ වැඩෙන වැඩ පිළිවෙලත් එක්ක. අන්න ඒවත් ඒ කාරණාත් ඒ විදිහට අපි සත්‍ය දැකීමෙන් වාසය කරන වාසය කරනකොට මේ ආනාපාන හතිය පුරුදු කරගන්නට අර නෝන 100 කියන කාරණාව මෝරනවා. ඒ නිසා අපිට අර නොකර ඉන්න නෙමෙයි අපි කරන්නට ඕනේ ඒ වගේම තමයි අපට හැබැයි සැබෑවටම දර්ශනයකට දර්ශනයට ආව කියලා ප්‍රඥාව හොඳට වැඩිලා කියන එක. හැබැයි සිය නොවැඩ තියෙන්න පුළුවන් ලොකුවටම. දැන් සෝතපන්න වෙච්ච හැමෝම එහෙනම් මේ ආනාපානසතිය වල නිවෙන්නට ඕනේ. එහෙම වෙන්නේ නැහැ. එයාගේ නුවණ සිය වීරිය ඒ කියන කාරණා එකට කැටි වෙලා යමු වෙනට ඕනේ. දැන් අනාථ පිටිතුමා එහෙම එතනින් ගියා පුරුදු කිරීමක් කළා නැහැ ඒ ජීවිතේදී. බිම්බිසාර රජුත් ඒ ඔක්කොම හිටියේ සෝතපන්න වෙලාම එතනින් ගියාට කිව්වා. මරණින් මත්තේ මේ දිව්‍ය ලෝකවලට ගියේ. එහෙනම් අර සම්පූර්ණයෙන් එතනින් එහා පුරුදු කිරීම තමන්ගේ නුවණ සිහිය වීරිය තියෙන දියුණුවත් එක්ක තමයි සිදුවන්නේ. ඉතින් ඒ නිසා අපි කිසි දෙයකට කරන්න බෑ කියලා අයින් කරන්න නැතුව පුරුදු පුළුවන් ගන්නේ පුරුදු කරන්නට ඕනේ. හැබැයි අර බුදුරණවහන්සේ කියපු ක්‍රමයට ඒ ක්‍රමයට අපි අනිත් දේවලුත් පුරුදු කරා නම් අපිට මේ සියල්ලක්ම નિවරදිව ගැලපිලා ඒ වගේම අපේ නුවණ වීරිය සිහිය වැඩිලා අපිට මාර්ගයට අවශ්‍ය අවශ්‍ය වෙන විදිහට සියල්ලක්ම සැකසෙයි. ඒක අපි හරියට ධර්මයට ක්‍රමං කරොත් අපිට ඒ කාරණාව නොවෙනවා කියලා කාටවත් කියන්න බෑ. හැබැයි ඉතින් ඒක අපි අර ශනිකව ඉක්මනින් එක්ක මේ ජීවිතයේදීම අපිට එහෙම කියන්නත් බෑ. ඒ නිසා අපිට කවදා හරි හැබැයි අපි ඒක පුරුදු කරොත් එහෙම අපිට ඒක ඉතින් එහාට උපකාරයක් තියෙනවා. ඊට පස්සේ බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පිං. අනිකුත් කල්යාණ මිත්‍රින්ටත් නැවත ආරාධනා කරනවා හැමෝම හෙඬ ධර්ම සාකච්ඡාට බොහෝ කල් සඳහන් සම්බන්ධ වෙන්න බොහෝම දැනුම් තියෙන කට්ටිය ප්‍රැක්ටිස් කරන කට්ටිය ඉන්නවා ප්‍රශ්න වලින් ඉදිරිපත් වෙන්න මෙතරම් අවස්ථාවක් ලැබිච්ච වෙලාවට සන්නස දරවසන්නයි සන්නස දැන් අපි මේ දේශනාව සඳහන් වෙනවානේ අජත්තංවා කාය කායන පස්සේ විරති බහිද්ධාවා කාය කායන පස්සේ විරති කියලා එතකොට සාමනාස ඒකෙදි අපි දකින්නේ අපේ කය අනුව වාසය කරමින් අනුන්ගේ කය දකින්නද සාමනාස එතනදි කියන්නේ අජත්ත බහිද්ධ කියන එක සාමනාස මම තේරුම් ගන්න තියෙන ඒ විදිහට ඒක හරිද සාමනාස? තේරුවන් සරණයි. ඒක නම් ඉතින් විස්තර කරන්න ගොඩක් කල යන කාරණාව පුංචියට විස්තර කරන්න මේ මම ඔබට ඒ කාරණාවට ප්‍රශ්නිකුත් තාන්න කැමතියි ඒකට උත්තර දෙන්න කලින්. මොකද දැන් අජත්ත බහිද්දා කියලා කායන පස්සනා කොටස් හැම එකමත් ඒ වගේම වේදන පස්සනා, චිත්තාන පස්සනා, ධම්මෝන පස්සනා කියන හැම එකම විස්තර කරනවා. දැන් අපිට සාමාන්‍යයෙන් ඉරියව්ව ඊළඟට තව තව දේවල් අපිට බලන්න පුළුවන්. නමුත් අපි කොහොමද අනුන්ගේ සිත ඒකට පරිසිත විඥානය වන වෙනවා. අනුන්ගේ ධර්මය. එයාගේ අනිත්‍ය කියන බොජ්ජංග. අපිට ඒක දකින්න හැකියාවක් නැහැ. එතකොට තව කාරණාවක් මම මේකද කියන්න කැමතියි. නවසීවතක විතර කරන තැනදී බුදුරණවහන්සේ එතන විතර කරනවා දැන් නවසීවතකේ අනුන්ගේ කය ඒ කියන්නේ දැන් වෙනම බාහිර කයක් කොටසක් අරගෙන විතර කරන්නේ කුණු වෙන එකක් සම්බන්ධයෙන් අන්න ඒක ඒ වගේ මගේ එකක් කියලා බලන්න කියනවා. එතන එහෙම බාහිර දේ වගේ මගේ එකක් කියලා ගලපන එකක් කියනවා. හැබැයි ඒකත් අර මූලික කාරණාවට. එතනත් විතර කරනවා අජත බහිද්දා කියලා. මම කියව ගන්න හොඳට හිතන්න. නවසීවතගේ විතර කරනවා අනුන්ගේ කුණු වෙලා යන කොටසක් බලමින් මේ වගේමයි මගේ එකක් කියලා බලන්න කියලා. ඒකේ කොටස ඒ නවයේම නවයේදීම එහෙම විස්තර කරනවා. ඒක විස්තර කරලා කියනවා ඒ විදිහටම අජ්ජත් බහිද්දා බලනක් කියලා. එතකොට බලන්න මෙතන ගොඩක් හිතන්න ඕන කාරණා ටිකක් තියෙනවා. ඇත්තටම මේ අජ්ජත් බහිද්දා කියන කාරණාව දැන් අපි ගොඩක් වෙලාවට මගේ අනුන්ගේ කියලා බෙදාගෙන කරනවා. හැබැයි යෝගී කාරණා තුනක් තියෙනවා. අජට වජිතරක් නෙමෙයි තියෙන්නේ. අජත්තක් තියෙනවා බහිද්දක් තියෙනවා. මේ දෙකම එකටක් තියෙනවා. අජත්තම් බහිද්දා අජත බහිද්දා කියලා. ඊළඟට තමයි මෙහෙම එකක් තියෙනවා. ඒ හැම අනුපස්සනාවක්ම කියලා අපි හිතමොන්න මම කායන පස්සනාවකට සතහැරලා ධම්මානුපස්සනාවෙන් ගන්නම්කෝ. බොජ්ජංග ඔන්න බොජ්ජංගහත විතර කළා කියනවා. ඉති අජ්ජත්තං වා ධම්මේස ධම්මානුපස්සී විහෙරති. බහිද්ධාවා ධම්මේස ධම්මානුපස්සී විහෙරති. අජ්ජත බහිද්ධාවා ධම්මේස ධම්මානුපස්සී විහෙරති. මොකද කියන්නේ? අර බොජ්ජංගහත විතර කළා මෙසේ ආධ්‍යාත්මී ධර්මයන්ගේ හට ගැනීම අනුව දකින් වාසය කරයි. මේ මේ මේ ආධ්‍යාත්මික ධර්මයන්ගේ ධර්මයන් අනුව දකින් වාසය කරයි. බාහිර ධර්මයන්ගේ ධර්මයන් අනුව දකින් වාසය කරයි. ආධ්‍යාත්මික බාහිර ධර්මයන්ගේ ධර්මයන් වන දකින් වාසය කරයි කියලා කියන මෙසේ කොයි කියපු ක්‍රමයකද අර මුල් කියපු ක්‍රමයකද එතකොට අජ්ජත්තේ මෙහෙම කරන බහිද්දා මෙහෙම කරන්න කියලා කියන්නේ අර කියපු ක්‍රමයේ තුල මේ විදිහට වාසය කරයි කියලා කියනවා ඊළඟට හැබැයි අර නවසීවතකේදී වෙනම කියනවා අර විදිහ අරුන්ගේ අර කය විදිහට මගේට මෙන්න මෙහෙම එක ගලපන විදිය අර කීම කියන්නේ නැහැ එතන මේක ගොඩාක් තේරුම් ගන්න කාරණාවක් එතකොට මෙතන විතර කරන තැනදී පැහැදිලි කරන්නේ අජ්ජත් බහිද්දා කියලා මේ ලෝකයේ තුල අපි හයක් ඇටයි වේදනාවක් ඇටයි සිතක් ඇටයි ධර්මයක් ඇටයි කියලා ගන්නේ අජ්ජත් බහිද්දා කියන මේ ලෝකයක් තුල අජ්ජත්‍යයක් බහිද්දාවක් කියලා අජ්ජත්‍යයක් කියනවා නම් බහිද්දාවක් කියනවා බහිද්දාවක් කියන අජ්ජත්‍යාවක් එක්ක මේ දෙයතාවක් එක තමයි ලෝකේ පැවැත්මක් තියෙන්නේ දෙවතාවයක් නැත්නම් ලෝකේ පැවැත්මක් නැහැ. ඇහැ රූපයත් එක්ක, කන ශබ්දයත් එක්ක, නාසය ගන්ධයත් එක්ක, දිව රසයත් එක්ක, කය පහසත් එක්ක, මනස අරමුණත් එක්ක. හැම වෙලේම තියෙන්නේ මෙන්න මේ දෙවතාවයක් එක්ක. එහෙනම් මේ දෙවතාවයක් මේ දෙපැත්තක් ආධ්‍යාත්මයක් බාහිරයක් ඇතිතර තමයි හයක් ඇතයි වෙන්නේ. වේදනාවක් ඇතයි වෙන්නේ. සිතක් ඇතයි වෙන්නේ. ධර්මයන් ඇතයි වෙන්නේ කොතනදද? ආධ්‍යාත්මයේ බාහිරය කියලා බෙදිච්ච තැනදී. මේක ලස්සන සූත්‍රයක් තියෙනවා අර මම දේශනා කරද්දී පැහැදිලි කරා මේ මේ අජ්ජත් සමුදය අජ්ජත් වය අජ්ජත් සමුදය වය බහිද්ද සමුදය බහිද්ද වය බහිද්ද සමුදය වය මේ විදිහට ඔක්කොම ගම කෙනෙක් කියලා කියනවා සතිපට්ඨාන නිවැරදිව වැඩන්නේ මෙන්න මේ විදිහට වරද්දවා ගත්තොත් සතිපට්ඨාන වරදිනවා කියනවා එතකොට එතනදී පැහැදිලි කරා මේ හැම එකම එතකොට අපි දැන් ඇතයි කියලා ගත්ත කයේ හටගන්න ආකාරය අපි දකිනකොට දැක්කේ මොකද්ද අවිද්‍යාව පත්‍ය කරගෙන මේ ලෝකයක් සකස් කරගන්න මම බාහිර කියලා දෙපැත්ත බෙදාගත්ත ලෝකයේ තුල තමයි මං කයක් ඇතයි කියලා ගත්තේ. උස්මරල්ලක් මට ප්‍රකට වුණේ. මට වේදනාවක් ප්‍රකට වුණේ. මට සිතක් ප්‍රකට වුණේ. මට ධර්මයක් ප්‍රකට වුණේ ආධ්‍යාත්මික බාහිර කියලා බෙදාගත්ත තැනදී. එනම සත්‍ය දකිනකොට අර බොජ්ජංගේ වැඩෙනකොට අන්න එතන තමයි ආධ්‍යාත්මික බාහිර සියල්ලම සත්‍ය දැක්කා. පණවගත්ත දේ සත්‍ය දැක්කා. පණවගන සත්‍ය දකිනවා නෙමෙයි. පණවගත්ත දේ සත්‍ය දකිනවා. අනාත්ම ලක්ෂණ සූත්‍රය පැහැදිලි කරනකොට මුලින්ම පැහැදිලි කරන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන තුළ අනිත්‍ය දුක්ඛ ස්වභාවය දකිනවා. මෙන්න මේ න්‍යාය බලන්න කියනවා කාලය අවකාශය අතර. පනව ගත්ත දෙහි සත්‍ය දකිනවා මිසක් සත්‍ය දකින්නේ පනවගෙන නෙමෙයි. පනවගත්ත දෙහි සත්‍ය දකින්නේ. එතකොට අපි පනවගත්ත දෙහි සත්‍ය දකිනකොට පනවගත්ත දෙය තමයි ආධ්‍යාත්මික බාහිර පනවගත්ත දෙය සත්‍ය දැක්කා. සත්‍ය දකිනකොට මොකද වෙන්නේ? ආධ්‍යාත්මිකයි බාහිරයි පනවගත්ත නිසා කයක් ඇතයි කියලා ගත්තේ. වේදනාවක් ඇති කියලා ගත්තේ. සිතක් ධර්මයක් ඇති කියලා ගත්තේ. එහෙනම් මොකද වෙන්නේ? මේ පනවගත්ත ස්වභාවය සත්‍ය දකිනකොට මේ සත්‍ය දැකීමත් එක්කයි මේ පනවගත්තේ කියලා අන්න නිවැරදිව දකිනකොට මොකද වෙන්නේ? ආධ්‍යාත්මික බාහිර කියලා මේ පනවගත්ත ස්වභාවය දෙකම එකට වැඩෙනවා කියලා කියන්නේ මේ ද්වේතාවයේ මේ සකස් වෙන සකස් වෙනට හේතු වෙච්ච බෙදා ගැනීම යටි වෙන්නවා. අන්න එතකොට නැතකින් කිදෝකේ උපාදී තියෙනවා. ඇයි පරවකට නිසා සකස් වුණා අන්න පනෝගත්ත නිසා සකස් වෙච්ච දේ සත්‍ය දකිනකොට ඒ පනෝගත්ත දේටම සත්‍ය දැක්කේ ඒ පනෝ ගැනීම දෙකම එකට වැඩෙනවා කියලා කියන්නේ අර පනෝ ගැනීමකින් තොරව සත්‍ය දකිනවා. අන්න කය හා එකතු වෙන්නේ වේදනාව හා හිත හා ධර්මයන් හා එකතු වෙන්නේ අවසාන නිවීම කරාම යමු වෙනවා. මේ සම්බන්ධයෙන් මම ගොඩාක් දේශනා සතිපට්ඨානය ගැන දේශනා පහක් විස්තර කරලා තියෙනවා. මේක මම ගොඩක් විස්තර වශයෙන් කියලා දීලා තියෙනවා. මේක ඇත්තට අපි ගොඩාක් හිතනට ඕනේ. මේ හැම එකක්ම අපි කල්පනා කරනකොට ප්‍රායෝගිකව බුදුරණවහන්සේ දේශනා කරපු සියලු ධර්මයන්ම ප්‍රායෝගික ධමයක් කියන්නේ. ඒ කියන්නේ ප්‍රායෝගිකව විස්තර කරපු ධම දැන් සාමාන්‍ය කාරණාත් විස්තර කරලා තියෙනවා. ඒ ප්‍රායෝගිකව විස්තර කරපු සියලු දේවල් ලෝකෝත්තර මාර්ගය විස්තර කරපු සියලු දේවල් අපි ප්‍රායෝගිකව කල්පනා කරන්නට ඕනේ. අන්න එතකොට අපිට මේක ප්‍රායෝගිකව මේක තේරුම් ගන්න ඒට අනුව අපි හිතන්නට ඕනේ. දැන් අපි ගොඩක් කල්පනා කරලා බලන්න බුදුරණවහන්සේ විතර කරා මේක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ඊළඟට බාහිදාර කිරි ස්වාමීන් වහන්සේට ඊට පස්සේ මේ ඔය අඟුලිමාල ස්වාමීන් වහන්සේ මේ හැමෝටම විතර කරා ධර්මය හැමෝම සත්‍ය දැක්කා. හැබැයි සියලු දෙනා සතිපට්ඨානේ වැඩුණා. සියලු දෙනාට බොජ්ජංගේ වැඩුණා. සියලු දෙනා පටිච්චසම්පාදේ දැක්කා. හැබැයි ඒ සියලු දෙනාම ඒ විදිහට සත්‍ය දැක්කට සමහරලාදී වචන අහලා නැහැ. නමුත් සත්‍ය දැක්කා. එහෙනම් අපි <coughs> ඒ බුදුන් වහන්සේ වෙන්නපොයේ දහම් පරියායේ සැබෑවටම ඉස්මතු කරවන කාරණා මොකක්ද කියලා බලන්නට ඕන. කුමක් පිණිසද මේ කාරණාව පැහැදිලි කරන්න කියලා. අන්න අපි හරියට මේ හේතුඵල ධහම ගැන හොඳට අධ්‍යයනය කරොත් පරිසම්පද අපි නිවැරදිව අපිට මේක තේරුම් ගන්න පුළුවන්කම ලැබුණොත් අපිට සැබෑවටම මේ භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කර මේ මගේ හිතේ තියෙන නිර්වල් භාවය හොඳට ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි වෙන දවසක වැඩි විස්තර කතා කරන්න පුළුවන්. මේක සම්බන්ධයෙන් දේශනා මම කීපයක් කළා දෙන අවශ්‍ය නම් ඒක ගෙන්න ගන්නත් පුළුවන්. මේ මේක අපි ගොඩක් තේරුම් ගත්තොත් අපිට මේ ධර්ම ප්‍රායෝගිකව අපට හිතන්න පුළුවන්. ඉතින් අපි හැම එකක්ම බුද්ධ භාෂිතයට දාලා බලන්නට ඕනේ. මොකද කතාවකදී භාෂිත අපි සිල් දෙනවා සරණ ගියේ. ඉතින් ඒ නිසා අපි කවුරු මොනවා කිව්වත් අපි සියල්ලක්ම බුදුරණවහන්සේ දාලා තුන් දහමට දහලා ඒ දහමට ගැළපෙන විදිහට බලන්නට ඕනේ. දහම කියලා කියන්නේ ආර්ය සත්‍ය පටිසම්පාදේ මෙන්න මේ කාරණාවට අපි යොමු කරලා බලන්න ඕනේ. එහෙන් බැලුවොත් එහෙම අපට මේ දහමක් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අපට මේ ධර්මයේ තුල තියෙන ස්වාක්කාත සම්දිත්තික කාලික ස්වභාවයක් තේරුම් ගන්න පුළුවන්. ත්‍රිවස් සරණයි. සාදු සාදු. ඒක හිම්මයි සාමිනාස ඇත්තටම සාමිනාස අපේ මම ඇත්තටම පැටලලා ඉන්නේ සාමිනාස හැමතැනම මේකයි සාමිනාසගෙන් මම ප්‍රශ්න අහලා ඉස්ස යන්න හදන්නේ. සයන්නාසේ අනේ බොහෝ පින් සයන්නාසේ දේශනාත් අපිට ලැබෙන්න සලස්සන්න පුළුවන් නම් අහන්න බොහෝ පින් සයන්නාසේ තිරුවන් සරණයි. තිරුවන් සරණයි. හොඳයි අනිකුත් කල්යාණ මිතුරයන්ට මිතුරු මිත්‍රයන්ට තව අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන් අපි කැමති අලුතෙන් එකතු වෙච්ච කල්යාණ මිතුරු මිත්‍රයන් ලක්මාල් ලලිත් මහත්මයා එහෙම නැවත එකතු වෙන්න අපිට සමග. ලක්මාල් ඔබට ඔබට වෙන්න මම ඔබතුමාට පුළුවන් එකතු වෙන්න. කොග්ගලගේ මහත්මයා මේ සම්බන්ධ වුණා දැන් පිටින් පිට කැඩි කැඩි පිටින් පිටයි සම්බන්ධුනේ අද මම හිතන් ගැටලුවක් තිබුණා තුමන් නේද හොඳයි අනිත් අයට ගැටලුවක් නැද්ද අදහසක් ඉදිරිපත් කරන්න හරි ප්‍රශ්නයක් හරි තියෙනවද තව කාටවත් ඔව් මේ ඔලොතකට පොඩි ප්‍රශ්නයක් දැන් අර ස්වාමීන් වහන්සේ සඳහන් කරා අපි මේ ආනාපාන සතිය වඩනකොට සමහර විට මේ මේ භවයේදී අපිට යම්කිසි දිනුවක් දකින්න බැරි වුණත් ඊළඟ ආත්මයකදී ඊළඟ භවයකදී හරි මේක දිගටම කන්ටිනියු වෙලා මේක සම්බන්ධ වෙලා දිගටම වැඩේ කියලා ඒ අර මේ අපි මේ භවයේදී මේක වැඩුන් නැත්නම් ඊළඟ භවයේදී මේක සම්බන්ධ වෙයි කියලා ඔතන තේරුම් ගන්න මොකක් හරි සූත්‍රයක් කොහේ හරි තියෙනවද නැත්නම් මොකද ඒක හරි අමාරුයි හිතන්න උතර තැන ඔය රේතන පොඩි උදව්වක් දෙනවා නම් ගොඩක් පින් ස්වාමීන් වහන්සේ ඉතර සරණයි සෝතං දස සූත්‍රය අංගුත්තර නිකාය හතර තියෙන්නේ සෝතං දස සූත්‍රය ඒකේ පැහැදිලි කරනවා ඒ කියන්නේ එතන ඇත්තටම දිට්ඨි ආසුප්පටි විද්දා ඒ කියන්නේ දහම නිරවුල තේරුම් ගත්ත කෙනා එයා ඊළඟ ජීවිතයේදී මාර්ග මාර්ගය සම්පූර්ණ කරන නැත්නම් එක්ක සෝතාපන්න නැත්නම් සකදාගාමී වෙනවා. ඒ විස්තරයක් තියෙනවා. එතකොට අපි අර ආනාපාන හතිය කියන එක අර නිකම්ම හුස්ම රැල්ල ගැන විතරක් නැතුව හේතුඵල ධහමත් එක්ක ඒ පටිච්චසමුප්පඥායත් එක්ක අපි නුවණින් කල්පනා කරනවා කියලා කියන්නේ අපිට ඒකට ධහම ගැන ලොකු නිරවුලකමක් තේරුම් ගන්න ඕනේ. ධහම තේරුම් ගන්න උත්සාහ කරනකොට ඒ සුතා ගතා වචසා පරිචිතා මනසාන ප්‍රකෘති දිට්ඨි සුප්පටි විත්ත මේ දක්වා අපි නුවණ දියුණු වෙන්නට ඕනේ අන්න එතකොට අපට මේ ධහම නිරවුල් තේරුම් ගන්න පුළුවන් අන්න යාට කියන ditthyaduppati විද්‍යා කියලා ඒ සෝතන සූත්‍රය තුළ පැහැදිලි කරනවා ditthyaduppati විද්‍යා කියනවා සිහි මුලාවල කල්පේ කරත් පරලෝක දියාට එයා සුගතිය යනවා ඒ වෙලාවේදී ඔහුට දෙවිවරුන්ගේ අර අර උදාහරණයක් හැටියට කියන අර සත්නාදයේ බෙරනාදයේ ඒ ඇහෙනවා ඒ විදිහට ඇහෙනවා වගේ ඔහුට ධර්මයේ එක්ක කෙනෙකුට සිහි වෙනවා ස්වයංව නැත්නම් කවගෙනුට අහනකොට සිහි වෙනවා නැත්නම් කතා කරනකොට සිහි වෙනවා මෙන්න මේ විදියට සියුමට පස්සේ ඔහු ඒ ධර්මයේ පුරුදු කරලා ඔහු එතනින් එහාට ඒ ටික දිනු කර ගන්නවා කියලා පැහැදිලි කරනවා. තව ගන්නවා පැහැදිලි කරන්න කැමති සීලය අපි රකින්නකොට සීලය මම රකින්න සීලයක් ඒකෙන් මට සැප විපාක දෙන්න හේතු වෙනවා. ඒ වගේම සමාජයක් ඇතිවන්නකොට මම අපිට සමාජයක් ඒකෙන් අපිට ධර්ම ලෝකගාමී වෙන්න හේතු වෙනවා. අපි ප්‍රඥාව කියලා කියනකොට අපි අපේ තියෙන අභ්‍යන්තරයේ චින්තන ශක්තිය. දැන් සීලයයි සමාධියයි මේ හැම දෙයක් තුළම අපි බාහිරින් මට එකතු කරගන්න දියා. බාහිරින් මට එකතු කරගන්න දේ තුල ඒක ගෙවිලා ඉවර වෙලා යනවා. කර්ම විපාකයක් ඇටියෙට. ප්‍රඥාවදී අපි අභ්‍යන්තර චින්තනයක් හසුරවනවා. ඒ චින්තනය හසුරවන කාරණාව ඇත්තට වැටහීම් ශක්තියක්. අභ්‍යන්තරේ වැටෙනවා. වැටහීම් ශක්තියක් ඇති මෙන්න මේක අපිට නැති වෙලා යන දෙයක් නෙමෙයි. ඒක එතනින් ඉදිරියට යන දෙයක්. අන්න ඒකයි විද්‍යාසුප්පටි විද්‍යාව කියන මරණින් මත්තේ දිවිලෝක ගිහිල්ලා එතනින් එහාට පුරුදු කරගන්න පුළුවන්කමක් ලැබෙන. ඒ නිසා ඒ සූත්‍රය පොඩ්ඩක් බලන්න ඒකේ ලස්සන දේ ගහරමු පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම තමයි අර දේශනා කැමති එක ගෙන්න ගන්න අර මගේ නමින් ඊමේල් එකක් තියෙනවා. අන්න ඒක තුල අර සැබෑ ධම්මක පුරුදු කරන විදර්ශනා භාවනා අතේ බටන භාවනා වඩා දේශනා ටිකක් තියෙනවා. ඊමේල් එකක් එකට එවුවොත් එතනින් දේශනා ඒවයි මේ ඒ නිසා ඒ දේශනා වශයෙන් ගන්න පුළුවන්. අපි ගොඩක් බුදුරණවහන්සේගේ දහම ගොඩාක් අපිට නිරවුල්ව අධ්‍යයනය කරලා තේරුම් ගන්න උත්සාහ කළොත් අපිට මේ හැම පදරයක්ම නිවැරදිව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙවි. ඒ නිසා අපි ගොඩාක් බුදුරණවහන්සේ වදාළේ උතුම් භාසිතය හදාරන්නට ඕනේ. මොකද හේතුව අපේ කලාතුරකින් ඇහෙන දෙයක් තමයි මේ ධර්මයේ. ඉතින් මේ පින්වත් පිරිස ඇත්තටම බොහෝ වටිනවා. මේකත් මේ පිරිස අර ධර්මයේ සම්බන්ධයෙන් ගොඩක් හොයන ධර්මයේ සම්බන්ධයෙන් ගොඩක් අධ්‍යයනය කරන්න උත්සාහ කරන නිසා මේ පින්වතුන්ට ඒ අවස්ථාව මගේ හරියන්නේ නැති වේවි. ඒ නිසා ඒ කාරණෝ ගොඩක් හොයමින් ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. දරුවන් සරණයි. සාදු සාදු සාදු සයින්ස් බොහොම පිං. හොඳයි තවත් අවස්ථාවක් තියෙනවා කල්යනා මිතුරුන්ට. මම අද වෙඩිමිට මතක් කරන්නේ ඔයාලට ප්‍රශ්න තියෙන්න ඕනේ අද දවසේ මම හිතන්නේ ඉතාමත්ම හොඳින් ගෞරවනීය සයන් වහන්සේ අපිට මේ සූත්‍ර දේශනාව එකන අපි ඇත්තම ආනාපාන සති භාවනා කළ යුත්තේ මොන ආකාරයකද කියන දේ පැහැදිලි කළා ආනාපාන සති භාවනා කියන දේ හැමෝම කතා කරන හැමෝම කරා කියලා හිතන් ඉන්න දෙයක් ඉතින් ඉන්සයික මෙතුවක් කල් තමන් කළ විදිහ හරිද තවදුරටත් කරන විදිහ වෙනසක් කරගන්න ඕනද කියලා මම හිතන්නේ හැරවන දේශනාවක් තමයි අද අපිට අහන්න ලැබුණේ ඒ නිසා කල්යනා මිතුරන්ට තියෙන අවස්ථාවක් එකතු වෙන්න සාකච්ඡාවට Thank you. කොග්ගලගේ මහත්මයා අපිට යමක් කියන්න හදනවාද මයික් එකේ සද්දයක් පමණක් එනවා පෙරවන් ස්වාමීන් වහන්සේ ඒ මට අහන්න තියෙන ස්වාමීන් වහන්සේ දැන් අපි පුරුදු වුණ කරද්දී ඒ භවයෙන් භවයට ගෙනියන්නේ කොහොමද මොකක් කරලා සමාවෙන්න මේ මේ කොග්ගලගේ මහත්මයාගේ ස්කයිප් එකෙන් තමයි හඬ ඇහුනේ කොග්ගලගේ මහත්මයාගේ හඬ නන් නෙමෙයි ඇහුනේ පැහැදිලිුනේත් නෑ හැබැයි මටත් නම් ප්‍රශ්නේ පැහැදිලි වුනේත් නෑ මේ අර කලින් කලින් අහ ප්‍රශ්නේම තමයි මම හිතන්නේ ඒකට උත්තරේ මේ විදිහට වෙන්න ඇති මට හරියට ප්‍රශ්නේ පැහැදිලි නෑ කොග්ගලගේ මහත්මයා වෙන්නේ නැති කියලා විශ්වාස කරනවා මම. නමුත් මේ විශ්වාස කරන්න සිද්ධ වෙනවා. <laughs> නමුත් හඬනම් මේ මේ මට අහුන්න කාන්තහඬක් විදිහට වගේ මොකක් හරි ඔය පැත්තේ ඔඩියෝ ප්‍රශ්නයක් තියෙනවා කොගලගේ මහත්මයා මොකක් හරි කනෙක්ෂන් එකේ ප්‍රශ්නකුත් තිබුණා අපි එහෙමනම් මේ ප්‍රශ්නේ නැවත වෙන දවසකට කමු කොගලගේ මහත්මයා නේද ගැටලුවක් තියෙනවා ඔබගේ ස්කයිප් එකේ අද හොඳයි වෙනත් කෙනෙකුට තියෙන අවස්ථාවක් කතා කරන්න. නෑ තාම එහෙමයි කොගලගේ මහත්මයා අද උත්සාහ කිරීම තේරුමක් නෑ මම හිතන්නේ ඔබතුමා. වෙනත් කෙනෙකුට අවස්ථාවක් තියෙනවද? ආ ස්වාමිනාස මට තියෙන පොඩි ප්‍රශ්නයක් මේ කාය කාය කියන්නේ මේ ශරීරයේ කෙනකද නැත්නම් මේ ශබ්ද කාය කියන අදහසින් මේ රූප කාය ඉතින් කියන්නේ චක්කු කාය සෝත කාය ධන කාය ඒ වගේ මේ කාය හය ගැනද මේ කියන්නේ නැත්නම් මේ කාය කියන මේ ශරීරයේ ගැනද මේ මේ මෙතන කියන්න දෙන එක පැහැදිලි කරලා දෙන්න පුළුවන් නේද? සරණයි ඇහෙනවද මාව? ඔව් අපි මේ සවස් මහත්මයාගේ ප්‍රශ්නයක් අපිට යොමු වුණා. අපි ප්‍රශ්නේ අට උත්තරයක් ගමු ඉස්සෙල්ලා ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන්. ස්වාමීන් වහන්සේ ඒ සබ්බ කාය කියන දේ පැහැදිලි කරලා දෙන්න කියලා ඉස්සරත් මහත්මයා මතක් කළේ. ඔව් ඊටවන් සරණයි එතන දැන් මේ ආනාපානසති සූත්‍රය නම් එතන ආනාපානසති ගැනදී අස්ස ප්‍රස්වාසය ගැන එතන කය තමන්ට ප්‍රකට වෙන කය තමන් ගන්න කාරණාව තමයි ප්‍රකට වෙන්නේ අපි කය කියලා ගත්තොත් මගේ මුළු කයම මොන මට ඒක ප්‍රකටයි දැන් අපි පටික්කුලෙදි ගන්නකොට අපි කේස් වල මොනවාරි අරමුණක් ගත්තොත් අපි ඒක ප්‍රකටයි එහෙනම් අපි අපට ප්‍රකට වෙන කාරණාව තමයි අපි ඇතයි කියලා ගන්න කය කියලා ගන්න තියෙන්නේ එහෙම නැතුව අපේ ඇද මම ඔකට පුංචි උදාහරණයක් කියනවා මෙහෙම මගේ කය ඇතුලේ පිළිකාවක් තිබ්බට මම පිළිකාව ගැන මම දන්නේ නැත්නම් පිළිකාව නිසා මම මරණයටපත් වුණා කියලා මට පිළිකාවක් හැදුන්නේ නැහැ ඇතර ඒක කයට හැදුනා නමුත් කය මට උනේ නැහැ මගේ දෙයක් බාටපත් වුණා මම දැනගත්තට මට ප්‍රශ්නයක් වෙයි එහෙනම් ඒක මට ප්‍රකට වෙන්නට ඕන එහෙනම් මට කොමන හෝ දෙයකින් ඒක මට ප්‍රකට වුණා නම් අන්න එතනදි තමයි සැබෑවටම ඒක මගේ දෙයක් බවටපත් වෙන්නේ. එතකන් ඒක මගේ දෙයක් බවටපත් වෙන්නේ ඒක අර අර අපිට මේ සාමාන්‍ය බාහිර තියෙන දෙයක් ඒක අපිට ප්‍රකට චිතනයි මගේ දෙයක් බවටපත් වෙන්නේ. ඒක තමයි කය කියලා තමන්ට ප්‍රකට වෙච්ච දෙයක් එක්ක ගන්න තියෙන්නේ. එහෙම නැතුව අපි අර සංකල්ප වශයෙන් හිතන එකක් නෙමෙයි තමන්ට ප්‍රකට වෙච්ච දෙයක්. හිතපු කාරණාව අපි ඒක ගත්තා නම් අපි අරමුණක් කරලා අන්න ඒ ප්‍රකට වෙච්ච කාරණාව අපි ගන්න. ඒක තමයි කාය කියලා ගන්න තියෙන්නේ. ආනාපානසති සබ්බකාය කියලා ඔහුට හුස්ම රැල්ලම තමයි නියමාකාරයෙන් ප්‍රකට වෙන්නේ. ඒක ඒ සූත්‍රය තුලම හැදින් කරනවා. ඒ නිසා එතනදී හුස්ම රැල්ල ගැනමයි ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔව් මම හිතන්නේ සරත් මහත්මයා කතා කරන අදනකොට චිත්‍ර මහත්මියත් කතා කරන හදුවා නේද? ආ ඔව් බොරුතින් මේ ඉන්නට ගොඩ ප්‍රශ්න තියෙන්නේ අර මේකේ මේ තියනවාද ස්වාමීන් වහන්සේ දවස් 14කින් නිවන අවබෝධ වෙනවා කියලා කතාවක් මේ දවස් 7යි දවස් 14කින් මේක හරියට වැඩි වෙනවා. එහෙම ගැටීමක් තමයි. තේරලසන ඒක සතිපට්ඨාන සූත්‍රය තියෙනවා. අවසානට තියෙන සතිපට්ඨාන සූත්‍රයේ ඒ විදිහට නිවැරදි පුරුදු කරොත් හදවස් හතෙන් ඔය එක්ක අනාගාමී එක්ක රහත් වෙනවා කියලා. හැබැයි ඉතින් අර විදිහට නියමාකාරයෙන් පුරුදු වෙන්නට ඕන. ඒකට ඉතින් අපට ඕන විදිහට කරන්න බෑ. ඒක ඒ විදිහට පුරුදු වෙන්න නම් ඊට අදාළ අවශ්‍ය අංග වැඩිලා තියෙන්නට ඕනේ. ඒ විදිහට අවශ්‍ය අංග වැඩිනොත් මේ ආකාරයෙන්ම පුරුදු වුණොත් අන්න අවම වශයෙන් දවස් 7 එක්ක අනාගාමී එක්ක රහත් වෙන බව සතිපට්ඨාන සූත්‍ර අවසානයේදී පැහැදිලි කරනවා. දරුවන් සර්. ප්‍රශ්නක් බහින්ද දැන් මට පිටත් කරන මට ප්‍රශ්න පිටත් කරලා මම අපේ අද මගේ දැන් වෙලා වෙන මේ දවස්වල ප්‍රශ්න හා දැන් ඉතින් හරි සම්මත. සම්පූර්ණ සර්ණයි සර්ණයි සාදු සාදු සාදු බොහෝම සන්තෝෂයෙන් ඔබ වහන්සේගේ දේශනාවට අනුකම්ප දෙන්න තේරුම් ගියා කියලා බොහොම සන්තෝෂයක් හිතුණා. සනස ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නයක් අහන්න කියලා හිතනකොටම ඔබ වහන්සේකට පිළිතුරු දුන්නා කියලා හිතෙනවා. වැරදිද හරිද කියලා දන්නේ නැහැ. සනස ඔබ වහන්සේ මේ විස්තර කරා මෙනෙහි කිරීම සහ අනුව දකිමින් වාසය කිරීම. අනුපස්ස අනුපස්සන විහෙරති කියන එක. ඒ දෙකේ සානංශ තේරුම වාදලා හොඳට විස්තර කරා මුලදී සනද එතකොට නිකමට හිතට ආව මෙනෙහි කිරීම සංකල්ප එකයි සම්බන්ධ වෙන්නේ අනුව දකිමින් වාසය කරනවා කියනකොට ඒක යථාර්ථය එකයි කියලා. ඒ වගේ අදහසක් ආව සනස ඒ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් නොකලත් කමක් නැහැ. ඒ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් කොහොම කෙටියෙන් පාදල දෙනවා නම් බොහොම පිළිතුරක් ගන්න. ස්වාමීනාස ඒක තුමේ අහපු ප්‍රශ්නේ බොහොම හොඳයි. ස්වාමීනාස එතකොට අර ධම්ම උද්දච්චය කියනකොට ඇත්තට දැන් 90 දක්මින් ඉන්නවා කියන එකට වඩා වෙනස් නේද ස්වාමීනාස ධම්ම උද්දච්චය කියනකොට එහෙමනම්? ඔව් තෙරුවන් සරණයි. ඒ එතුමියගේ කියපු කාරණාව සම්පූර්ණ නිවැරදි. එතකොට ධම්මොද්දච්චය කියනකොට එතනදී දැන් ධම්මොද්දච්චයේ මූලිකව එයාට අර ඉමසීමක් එක්ක යන්නේ. එතකොට ඒ කාරණාවේ එතකොට අර ඒ ධර්මයේ ඉමසීමක් විතරයි තියෙන්නේ. ඊළඟට මාර්ගය වැඩෙනකොට එතන ඊළඟට පැහැදිලි කරන මාර්ගය උපදිනවා කියලා. අන්න මාර්ගය වැඩෙනකොට ආතාපි සම්ප්‍රයාම සතිමා කියන කරුණු ඔක්කොම වැඩෙනවා. අන්න එතකොට අතහච දැකීමක් තියෙනවා. ඒ කරුණු ඔක්කොම එකතු වෙලා අර ප්‍රඥාව මේරීමට අර ධර්මයන් ඉවසන්නට හේතු වුණා. ඊට පස්සේ තමයි අර එතකොට දැන් ඔහු ඒ ගත්ත කාරණාව අපිටම ඒ ධර්මයන් ඉවසපු එකට ඔහු ධර්මයන් ඇතයි කියලා ගත්තා. අන්න ඒකෙහි සත්‍ය දකිනකොට අන්න ධම්මේ ධම්මානුපස්සී විරති කියන කාරණාවත් එක තමයි දකින් වාසි කරන්නේ. ස්වාමීන් ඒ කියන්නේ තමයි මාර්ගේ වැඩි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එතකොට අර මුලින් මේ මෙනෙහි කිරීමක් කරනකොට එතකොට දැන් අපි අපි චිත්ත මහත්මිය ඉස්සලා හොඳින් මතු කරපු කාරණාව අනුව අපිට තේරෙනවා මෙනෙහි කිරීම කියන්නේ එක තත්වයක්. එතකොට ඊගාවට අනුව දක්මින් වාසනය කරනවා කියන්නේ ප්‍රඥාවට සම්බන්ධව යන ගමනක් කියලා. ඉතින් එතකොට මේ ධම්ම උද්දච්ඡේදී ඉස්සෙල්ලා තමන් ශ්‍රවණය කරා වූ ධර්මයන් මෙනෙහි කිරීමක කින් නේද පටන් ගන්න කියලා හිතනවා. එතකොට ඒක එච්චර නිවැරදි නැද්ද කියලා හිතනවා. ඒ ගැටල ගලප ගන්න හදනකොට. සොයනවා සමායෙන් මම මේ පටල ගන්නවත් දන්නේ නැහැ. ඔව් නෑ ඒ කියන කාරණා හරියට. ඇත්තටම එහෙම හිතෙන්නට ඕනේ. මෙතන තව කාරණාවක් තියෙනවා. ඇත්තටම ධම්මොද්දච්ච සමතිපස්සනා සමතිපෝදං විදර්ශනා දර්ශන පූර්ණම සමත කියන කාරණාව තියෙන්නේ අරහත්පත්ත සූත්‍රයේ. ඒ කියන්නේ අරහත් වෙන්නේ. ඇත්තට මෙතන කතා කරන්නේ මාර්ගයත් එක්ක. එතකොට ඔහුට අර මූලික මාර්ගයට ආව කෙනා එතනින් එහාට ඒක පුරුදු කරන්න ඒ කරන කාරණාවත් එක්ක පස්සේ ඔහුට අර මාර්ගයට අවශ්‍යදී ඔහුට ලැබිලා තියෙන නිසා හැම වෙලේම මාර්ගය කියන්නේ අර සත්‍ය දකිමින් නෙමෙයි මම කලින් ඉස්පතු කරේ සත්‍ය දකිමින් ඉන්නේ නැති නිසා ඔහුට අර මොනවා හෝ දෙයක් අවශ්‍ය වෙනවා අර සත්‍ය දකින්න ස්වභාවයට යොමු වෙන්නට. අන්න ඒකෙදි තමයි අර සමත පූර්වං විදර්ශනා විදර්ශනා පූර්වං සමත යුගනද්ද ධම්මොද්දච්ච කියන මේ කාරණා ටික තියෙන්නේ. අන්න ඒක මුල් කරගෙන අර සත්‍ය දකින්න මාර්ගෙට යමු අන්න එතනදී ඔහු සත්‍ය දකිනවා. මේක තමයි ඒක තියෙන්නේ. එහෙම නැතුව අපි නික්කම් මෙනේ කර කර හිටිය පමණින් අර නිකන් අර මේ කාරණා ඒ හතර සමත පූර්වං විදර්ශනා විදර්ශනා පූර්වං සමත ධම්මොද්දච්ච යුගනද්ද කියන කාරණා හතර මූලිකව කෙනෙක් නිකන් කරා පමණින්ම යාට සිදු වෙන්නේ නැහැ. ඒකට බුදුරණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඉතින් අර සද්ධර්ම යෝනිසමනසිකාරය කියන කාරණාවත් එක්ක අභ්‍යන්තරයේ වැඩෙන ආකාරයට මේ ධහම ඩවල් කරගන්න හිතන්න වෙනවා. ඒකත් එක තමයි තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අතන අර පැහැදිලි කරන්නේ සම්පූර්ණයෙන් මේ මාර්ගයට ආව කෙනෙක් ගැන ඉතින් අර මූලික මෙනෙහි කිරීමක් තියෙනවා. ඒ මෙනෙහි කිරීම සත්‍ය දකින ස්වභාවයක් බවට පත් වෙන්නේ හරියටම මාර්ගයත් එක්ක. එහෙම නැත්නම් මේ මෙනෙහි කිරීම මෙනෙහි කිරීමක් විතරයි විතරින්ම අතර වෙනවා. එතනින් එහාට යන්නේ නැහැ. ඒක ප්‍රඥා වැඩින ආකාරයට තේරුම් ගත්තොත් තමයි ඉතින් එහාට යන්නේ. සාදු සාදු සානස් බොහොම හොඳින් තේරුණා. බලන්න චිත්‍රමාත්මිය ඔබතුමිය එහෙම මේ අවසාන ඉඳලා එහෙම කිටි දෙයක් විදිහට කරාම අපිට ඒකෙන් වෙනත් ආලෝකයක් ගන්න පුළුවන් ප්‍රතිවලට යනවා. ඒ නිසා සාකච්ඡාවේදී හැම කල්යාණ මිතුරු මිත්‍රයම එකතු වෙන්න ඕනේ ප්‍රශ්න වලින් අදහස් වලින්. මොකද අද බොහොම අමාරු නා කිප්සර මට කියන්න එකතු වෙන එකතු වෙන්න කියලා. <laughs> කමන්නේ. එහෙනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට අපි සාකච්ඡා නිමා කරමු. දැන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙලාව රාත්‍රී 10 පහුවෙලා විනාඩි 6ක් වෙනවා. ඉතින් අද දවසේදීත් අපිට සතිය හැමදාමත් වගේ ඉතාමත් මගනා ධර්ම සාකච්ඡා පවත්වන්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම අද දවසේදී ඉතාමත්ම වටිනා අවස්ථාවක් අපිට උදා වුණේ පූජ්‍ය අලව්වේ අනුමදැස ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා අපි මං අර කලින් සඳහන් කරා වගේ හැමෝම දන්නවා කියලා හිතන් ඉන්න එහෙම නැත්නම් හැමෝම හැමෝම හරියට කරනවා කියලා හිතන් ඉන්න ඒ වගේම සමහර අය හරියට කරනවත් කරනවත් ඇති සමහර අයට වැරදිලත් ඇති කෙසේ වෙතත් ඒ ආනාපාන සති භාවනාව එහෙම නැත්නම් ආනාපාන සති භාවනාව කොහොමද වැඩි යුත්තේ කියන කාරණාව අද අපිට ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. මම හිතන්නේ මේක හොඳ ආරම්භයක් වේවි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමග අපි ඉදිරියේදී පවත්වන්න බලාපොරොත්තු වෙන සාකච්ඡාවලට අඩිතාලමක් වේවි අද සාකච්ඡාව. මිට පෙර දුන්නාන්ස අපත් සමග කීපතව සම්බන්ධ වුණා. එසේ නමුත් අද සාකච්ඡාව පදනම් කරගෙන අපි ඉදිරි සාකච්ඡාවන් පවත්වමු කියලා මම යෝජනා කරනවා ස්වාමීන් වහන්සේ. මොකද අපි බොහෝ දෙනෙකු ආනාපාන සතියෙන් තමයි මේ භාවනාවකට යොමු වෙන්නේ. කිසියම් කෙනෙක් සමතයෙන් වෙන්න පුළුවන් විදර්ශනාවෙන් වෙන්න පුළුවන් යම් යම් අය උපනන්ද භාවනා කරන බවත් අපි දන්නවා දම් උද්දච්චය කරන බවත් ඉන්න බව අපි හොඳටම දන්නවා ඉතින් ඒ කෙසේ වෙතත් ආනාපානෙන් හිත කිසියම් සමාධියකට සම්බන්ධ සමතයකට ඒකාග්‍රතාවයකට පත් කරගෙන තමයි මේ කවුරුත් භාවනාවකට යොමු වෙන්නේ නිසා අද දේශනාව ඉතාම වටිනවා ඒ නිසා ඔබ වහන්සේ සමග ඉදිරි කාලවලදීත් ඉදිරි සතිවලදීත් අපි බලාපොරොත්තු වෙනවා ධර්ම සාකච්ඡාවට එකතු වෙන්න අපිට මේ මහගේ අවස්ථාව ලබා දුන්නේ අද දවසේදීත් මහාචාර්ය කුගලගේ මහත්මයා එතුමා අපිට හම්බෙච්ච බොහොම අගනා කල්යාණ මිතුරෙක් එතුමා බොහෝ විට අපිට ධර්මයේ කියලා දෙනවා ඒ නොනවති ධර්මදර ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහුනම අපිට හඳුන්වා දීලා ඒ ඔස්සේ අපිට තවත් මාවත් එලිපෙහෙල කරලා දෙනවා. ඉතින් එතුමාටත් අනේක වලැප්පෙන්. ඉතින් අද එකතු වුණා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පැමිණීම ආරංචි වෙලාම දෝ යම් යම් අලුත් කීප දෙනෙක් අපේ සාකච්ඡා මණ්ඩපයට ඒ අයත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා මේ සාකච්ඡාවන්ට ඉදිරිදී එකතු වෙන්න. එහෙමනම් අපි අද දවසේදී සාකච්ඡාව නිමා කරනවා. ඔබ වහන්සේට අපි මේ අද සම්බන්ධ වෙච්චා වූ සියලුම කල්යන් මිත්‍රයන් මේ පැය දෙකක පමණ කාලයක් දැන් ඉතාමත් කුසල් සිතින් යුතුව මේ ධර්ම ශ්‍රවණය කරා ඒ කුසල් සිතින් යුතුවම අපි ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ප්‍රෝධියකින් ඔබ වහන්සේට පූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමට අවශ්‍ය ප්‍රඥාව වැඩිවීමට මේ ධර්ම දානමේ පින්කමත් ඒ වගේම ධර්ම ශ්‍රවණමේ කර කුසලයට හේතුවක් වේවායි කියා. ඉතින් එසේ ප්‍රාර්ථනා කරමින් ස්වාමීන් වහන්සේ මම වහන්සේටම යොමු වෙනවා අද දවසේදී සාකච්ඡාව නිමා කිරීම පිණිස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි අද දවසේදී මේ පින්වතුන්ට වටිනා කියන දහම් කාරණා ටිකක් ශ්‍රවණය කරන්න ලැබුණා. ඉතින් මේ පින්වත් සියලු දෙනාටම මේ තමන්ගේ ජීවිතවලට මහඟු අවස්ථාවක් මේ උතුම් ධර්මයේ තමන්ගේ ජීවිතයට තේරුම් ගන්න උත්සාහ කරන එක මේක අත්නොහැර අපේ ජීවිතය තුළ පුරුදු කරගන්නට ඕනේ. ඉතින් ඒ සඳහා අද රැස් කරගත්ත මේ සියලු පුණ්‍යාන භාවයන්ට මේ පින්වතුන්ට මම හේතුවා කියලා අනුමෝදන් කරනවා. විශේෂයෙන් මේ අවස්ථාව සලසා දුන්න රවින්ද්‍ර කොප්පලගේ මැතිතුමාටත් ඒ වගේම රනිල් දළුවත් මැතිතුමා ඇතුළු මේ සවන් හිසිලට සහභාගී වන මේ සෑම සියලු දෙනාටම ඒ වගේම මේ ස්කයිප් පරාද මේ ධර්ම සාකච්ඡාව සඳහා මට පහසුකම් සලසා දුන්න නිහාල් ප්‍රභසිංහ මහත්මයාටත් ඒකට එතුමා නිසා අපිට මේ මට ඉදිරියේදී සම්බන්ධ වෙන්න පුළුවන් පහසුකමක් සැලසුණා. ඉතින් ඒ නිසා මේ සියලු දෙනාටම මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා තව තවත් දහම් ඥානීය දහම් නුවණ වැඩි වෙලා ධම්මස ඇති කරගෙන නිවීම සාක්ෂාත් කරගන්න මේ සියලු ධම් සාකච්ඡා ධම් ශ්‍රවණ සියල්ලක්ම එකසේම උපකාරයක්ම වේවා කියලා මේ සියලු දෙනාටම මම මෛත්‍රී සිතින් යුක්තව ආශිර්වාද කරනවා ත්වන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිතං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිතං උත්තර දුර්ලභේන මයාලත්තං පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තා විදේරාණ ආගතං පරිපාටිය සද්දා සීලා දයා වාසං බුද්ධ පුත්තං නමමහං සාදු